ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අසංචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක්. ඒකෙදී මම දන්නේ කොහොමද වේලාව යෙදিলা තියෙන්නේ කියලා පුද්ගලිකව හමුවීම සමුග සාකච්ඡාවට අපි කොච්චර වෙලා දෙනවද කොච්චර ප්‍රශ්න පොදු සමුග සාකච්ඡාවට ගන්නවද කියලා ඒක පිළිබඳව විනිශ්චය කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. සංවාසකම්හන්නේ ශුභම වලක් වෙන අපි අවශ්‍ය සාකච්ඡා පවත්වනවා නම් මේ වෙලාව අද වෙනවා පුරුෂාචාරි බොහෝ දිනාගේ බලාපොරොත්තු පොදු සාකච්ඡාව වඩා ප්‍රයෝජනවා ඒ නිසා පොදු සාකච්ඡාව දිවිමු අදත් සිතක් ඉදිරියට එනකොට අවශ්‍ය වෙන පෞද්ගලිකව ඉඳලා වෙනකොට තීරණය කරන්න කියලා එක මොහොතක් විතරක් අද යනවා අනිවාර්යයෙන්ම අවශ්‍යම නම් පොත්වල සාකච්ඡා කරන්න නඩ උපමාසික නාස්ටර් නම් දෙන්න කියලා. ඒ වුණත් අවශ්‍ය නැහැ කියලා කිව්වා. ඉතින් ඒ විදිහට අදත් හේටත් අපි පොඩි සාකච්ඡාවක් කරගෙන යමු. සිප්‍රාත්ම ඉරිදා වෙනකොට අපි පොත්වල සාකච්ඡා අවශ්‍ය නම් පොදු සාකච්ඡාවේ වෙනවාරල් ඒ විදිහට දාගන්න. නෑ ඒ නිසා මම පොදු ආරාධනා කරනවා ඒ තම තම ලබන අත්දැකීම් සියලු දෙනාම භාවනා මනසක අත්දැකීම. ඒක නිසා ඒක අර පෞද්ගලිකයි කියලා හිතෙනවා. ඒක ඉතින් වළක්වන්නත් බෑ. නමුත් හැකිතාක්කොත් ඒක සම්මුතියට දාලා සභාවන ඉදිරිපත් කරන්න අර පෞද්ගලිකයේ තියෙන වචන ඉදිරිපත් කරන ක්‍රමයක් මේ පැසිව් වොයිස් එකට දාලා ඇක්ටිව් වොයිස් එකට දාන්න නැතුව පැසිව් වොයිස් එකට දාලා කිසි කාරණාවක් විතර ඉදිරිපත් කරපුවාම ඒ අපිට තියෙන ස්වභාවට මේ සාකච්ඡා කරන්න මාතෘකාවක් මිස බුද්ධිල ભેදයක් ඕනේ නැහැ. ඒ නිසා මේ විදිහට අත්දැකීම් ඉදිරිපත් කරනවා නම් මේ දෙකම පොදු සාකච්ඡාවේදී සිද්ධ වෙනවා. ඒකට ගොඩක් අතිරේක ලාභයක් වෙන්නේ. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරගන්න බැරි නමුත් ඒ උත්තරේ බලාපොරොත්තු වෙන සමහර අයත් ස්වභාවය ඉන්නවා. ඒසොට ඒ කෙනාට මේ ප්‍රශ්න ඉදිරිපත් කළා උත්තරෙත් හම්බෙලා ලොකු වීමක් වෙනවා. ඒකට අර ඉදිරිපත් කරපු එකනාගේ පෞද්ගලිකත්වයට පුද්ගලිකව කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙන පාඩුවකුත් වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අපි එහෙම කැප කෙරුවොත් හොඳ ඕභාෂයක් එනවා එලියක් එනවා ධර්ම සාකච්ඡාට ඒ නිසා මම පොදුවේ ගෞරවයෙන් ආර්දනා කරනවා. හැකි තාක් දුරට මේ දේවල් මගේ කියලා හිතන්නේ නැතුව සකර්මක භාෂාවෙන්නේ අකර්මක භාෂාවෙන් සභාවට ඉදිරිපත් කරන්න කියලා ඒකත් එක ඉගෙන ගන්න තියෙන කාරණාවක් තමයි අපි කතා කරනකොට අහුවෙන්නේ නැති වෙන්න කතා කරන්නේ. තමන්ගේ දී කියනවා කොමිට් වෙන්න නැතුව කතා කරන්න පුළුවන් කමකුත් තියෙනවා. හොඳයි මම ආරාධනා කරනවා මේ බුදු මතක් කිරීමෙන් පස්සේ ආ දවසේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කරන්න. Uh, so today that uh, we were in discussion because some of uh, meditators, some of the meditators wish to have personal interviews and some other majority wants to have the common discussion. So that is why I try to get the balance in between. So I invited everyone uh, as much as possible to present the question to the common discussion so that everyone will get uh, the benefits, uh, though there is no privacy. Uh, so put the question in a, a, passive voice rather than in active voice and then uh, it, it will be a good uh, topic for the discussion. your personality will not be much of a burden or a question. So therefore, I cordially invite, if there are any questions, please forward to the common discussion. The first question ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අද ආනාපාන ආනාපානසති භාවනාව නොකරන අවස්ථාවේදී හිත එකතැන් නොසැනී කන්නාරියක් තුළින් මාර්ගනා මොහොත බලා සිටිනාසේ දිස්වි. සක්මන් භාවනාව කරන විට පිටක පිටිපසින් බලා සිටිනාසේ ජීවමානව සිට වෙනසක් නැතුව ASCII දෙන්නේ. පිටක කරන්නට කලින් කරන්නට යන දෙයකින් අනුකම්පාවකට මේ වෙනස හදාගන්න. සක්මනේදී සිට මේ ධර්මයේ විදේවා වෙන්න තුන් නැන්නතු මෙන්න. මා මේ නොදක් වාසයේ විදෙක පිළිවෙලකට මුදල යුතුද? ස්වාමීන් වහන්සේට දෙවස්සන. ඔය ඒකට ඒ විදිහට ඒක නොසලකා දෙපතුල් වලට යොමු කරන දෙපතුල් වලට අවධානය යොමු කරනකොට Tamante දෙපතුල් පොළවේ කෙටෙන අත්දැකීම ගන්න පුළුවන් නම් ඒක තමයි උත්තරේ. ඒකට බාධායි නම් විතරක් තමයි අපිට අර බලාගෙන ඉන්න කෙනාගේ මේ දෘෂ්ටිය බැල්ම බාධාවක් වෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ අපි මූල කර්මස්ථානත් එක්ක වැඩ කරනකොට ආනාපාන සතිය වගේ ඉඳගෙන නැත්නම් සක්මන් කරනකොට වම දකුණු වශයෙන් විවිධාකාර මානසික හොල්මන් මානසික ක්‍රියාත්මක වෙන දේවල් එන්න පටන් ගන්න එක හරි හොඳයි. මේ තියෙනව ගොජ දාන නමුත් අපි කරන්න ඕනේ ඒකට නිසින්ින්ගේ ආගේ වැඩේ කරගන්න ඇරලා අපි අර මූල කර්මස්ථානත් එක්ක තිබුණ සම්බන්ධතාවය මූල කර්මස්ථානත් එක්ක තියෙන divisum කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒ තා මානසික මේ ඒකට කියන්නේ ෆ්‍රී කවුන්සලින් කියනවා ඒක. එහෙම නැත්නම් මේ ෆ්‍රී ඇසෝසියේෂන් එකක් යනවා. තමන්ම ඒ ඒ ඒ ඇසෝසියේෂන් එකේදී ලෙඩක් තමන් කවුන්සලක් තමන් බෙහෙත වෙන්නේ මයින්ඩ්ෆුල්නස් එක. අනේ හමු වීම හරහා අපේ මානසිකත්වයේ යටි බැහැගෙන තිබුණු සයිකොලොජිකල් වුන්ඩ්ස් උඩට එන්න පටන් ගන්නවා. ඒ උඩට එනකොට ඒකට බාධා නොකර ඒකට නිසින්ින්ද ගොජ දාන්න දෙන්න තමයි මූල කර්මස්ථානත් එක්ක නිසල් නොසල්මනේ දිගට මේ සම්බන්ධය පවත්නකොට මේක ප්‍රතිය පුල්ලනවා වගේ හේදී ගොච දාන්න පටන් ගන්නවා. සමහර විටක කිසිම මේ ජීන වාතාවරණ සම්බන්ධයක් නැහැ. උහේ එන්න පටන් ගන්නවා. ඒකෙන් හැබැයි ලොකු කැතැසිස් එකක් වෙනවා. විරේචනයක් සිද්ධ වෙනවා. ඒ වගේම ආයෙසරයක් ලෝකෙට ගියාට පස්සේ මේක නෑ. ආයෙත් මේකට එනවා. ඔන්න ඔක හරහා අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ආමේ හිතට දුන්නොත් නිවිය හැනහිල්ලක් විවේකයක් විස්රාමයක් එයා සුවසේවාවකට පටන් ගන්නවා. අපි ඒකට ඇඟිලි ගහන්න කියොත් විතරක් මූල කර්මත්තනේ අමතකොල්ල ඒකට ඇඟිලි ගහන්න කියොත් විතරක් ඒකේ ලක්තනම ලොප් වෙලා යනවා බොඳ වෙලා යනවා. ඉතින් ඉස්ලාම් වෙනකොට ඒවා ටිකක් කලකොල වෙනවා කවුරු කවුරු. නමුත් පහු වෙනකොට දිගට මේවට එන්න ඇතිවොත් අපිටම දැනෙන්නේ නැති ප්‍රශ්න අපිටම දැනෙන්නේ නැති ක්‍රමයකට පිටු ට්‍රෙන්ඩ් ලැබෙනවා වෙන්න වෙනවා එතකොට මේ ගූඪ ලෝකේ গুপ্ত ලෝකේ අපිට මේ නොපෙනෙන ලෝකේ ගණන් නොගෙන හිටියොත් විතරක් වැඩ ගන්න පුළුවන්. ඒක ගණන් ගත්ත ගමන් අපි දාශික වෙනවා. අපි ඒකේ ඒකේ කොක්කට අහු වෙනවා. ඒක නිසා ඕන කෙනෙක් භූතෙක් වේවා, ඌනියමක් වේවා, තමන්ගේ යටි හිතේ දේවල් වේවා යන්න ඇරියොත් මොකක්වත්ම වෙන්නේ. ඒ තරමටම සතිය බලවත්. ඒ තරම සතිය මේ අත්පනා අපිට තියෙන එකක්. අර ගුඪ දේවල් වලට යෑමෙන් තමයි අපි බොහොම අදුර්වල අසරණ මේ රෝග රෝග වලට භාජනය වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා සතියම අදාහගන්න මූල කර්මස්තම අදාහගන්න අරවා එන්න එපයි කියලා හිතන්න. ඒ ආවේ නැත්තම් සුව වෙන්නේ නැහැ. එන්න අරින්ද හැබැයි ඒවට ඇඟිලි ගහන්න යන්න බෑ. හැකි තාක් දුර. සස්වාමීන් වහන්සේ ආනපානසති කරනකොට මේ ලේබල්ස් නැත්නම් ඉන්ද්‍රියව සාමාන්‍ය හොඳට හොඳට පේනවා ඒ මොළ අවස්ථාවේදී වොකින් මෙඩිටේෂන් වලදී ඒක වැඩි වෙන්නේ නැහැ මට ඒකට අපි මතු කරන දාසෙන් අහුවොත් මේ වම කියන්නේ මේ දකුණ කියන්නේ කියලා වෙනසක් අහුවෙනවද? එතකොට දන්නවද මේ වම මේ දකුණ කියලා? එතකොට ඒ වම තියෙනකොට Taman කියන්නේ කකුල සම්පූර්ණයෙන් ෆ්ලැට්ද නැත්නම් විලිබෙන් පටන් ගන්න පැතිරෙනවද? ඒක තියෙන ගැන ඒ දෙකෙන් කෝකද තේරෙන්නේ? ඒක තමයි ඉතින් ආකාර කියන්නේ. මගෙන් පටන් ගන්න මේ පැතිරෙනවා. සමහරවිට කකුල පිටදාට දිගේ බරේ සම්ප්‍රේෂණය වෙනවා. සමහරු කෙලින්ම සම්ප්‍රේෂණ සමානට ඒ නොක්නී කියන කට්ටියගේ ඇතුල් පැත්තේ මලේ සම්ප්‍රේෂණය වෙන්නේ. බෝලෙක තියෙන කට්ටියගේ දෙපැත්තේ සම්ප්‍රේෂණය වෙනවා. සාමාන්‍ය කට්ටියගේ මෙහෙම සම්ප්‍රේෂණය වෙනවා. මේවා ඉතින් පුංචි පුංචි කාරණා. ඒ වුණාට බලාන යනකොට අපි කන්දක් නගිනකොට බරය බලය සමතුලනය කරන හැටි, ඇල්ලමක් බහිනකොට සමතුලනය කරන හැටි, සමතල යනකොට සමතුලනය කරන මේවා සියරම පුතුම කම්පියුටර් එකකින් කනෙක්ට් කරලා තියෙනවා. ඒව තමයි මේකේ තියෙන මේ මේ ලක්ෂණ. ඒව තමයි ආකාරය, ඒව තමයි සටහන්. අපි ඒව බලන්නේ නැතුව ගමනේ වේගය අතෙන් ආවල් වෙලාට යන්න ඕන කියලා යනකොට අපිට බලන්න වෙලාවක් නැහැ. දැන් ඒ ගමනේ වේගිකුත් නැහැ, යන්න හස්සෙකුත් නැහැ, එකම තැන. අපි දිනකොට මේ පේන කරුණු අර සද්ද ඇහෙන නිසා රූපත් පේන නිසා සක්‍රීයව චාචිතනික කරන නිසා අර පරියන්කේ ඉන්නකොට කිසිම බාධාවක් නැතුව පේනවා වගේ සංසුද්ධයක් නැහැ මෙතන. ඒ මොකද හේතුව එතන දීලා තියෙන தත්ත්වයේ ලැබ් ඇට්මොස්ෆියර් එක ගන්න ෆීල් ඇට්මොස්ෆියර් එක තියෙනවා. එතකොට එන දේවල් අහුලා ගන්න අර පරියන්කේ ඉන්නකොට ලැබෙන අත්දැකීම තමයි මේ කරුණ අහුලා නැහැ තේරුම් ගන්න. ඒවත් ඔගේට එන්නේ ඒ නිසා සක්ම ඇත්තටම හරියකට වැඩිය බොහොම අභියෝගශීලී. බොහොම මේ විචිත්‍රයි. ඒ නිසා සක්මනේදී අල්ල ගන්න පටන් ගත්ත කෙනාට එදිනදා වැඩවලදී মালටි ටාස්කින් කරද්දී අල්ලනවා කියන කමාන. පරියන්කෙන් එදිනදා වැඩවල සම්බන්ධය අඩුයි. පරියන් සක්මනේ තමයි සම්බන්ධය තියෙන්නේ. මේ එදින පරියන්කේ එදින සක්මන්ට උදව් ගන්න පුළුවන්. ඊට පස්සේ සක්මනේ උදව් ගන්න ඕනේ. එදිනදා වැඩවලට ඊට පස්සේ ගහ බැන ගන්නකොට හරි ගමන්නේ කවුරුත් ගහ තමන් ගහනකොට හෝ තමන්ට ගහනකොට හෝ පොඩ්ඩක් හිටයි මැෂින කොට බලන්න හිටපන් පැත්තකට ලයිලා ඌ කමෙන්ටරි අක් දෙයි ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා ඒක තමයි වෙන්නේ නේද We have only few questions today, therefore I request uh, every question just clearly little detail, not, not much details, little discussion on the that, that is difficult because if the question is not understood properly, very difficult for me to teach. So therefore, I will, in, uh, if they need, will ask them to come out with question. Then I can knock it on the on the face. Otherwise, presenting question and presenting answer is quite artificial. So therefore, I invite you. Uh, I am not omnipotent and omnipresent. I, I have no all the abilities to answer it. But as far as the clarity of uh, communication is concerned, the question once come only, I get the answer. But if I go to translate the question and the answer, that becomes something artificial. Uh, no, then it is irrelevant. It is irrelevant. It is relevant to only the question. අපි ඇඟිලි ගහන්නේ සිතුවිල්ලේ කන්ටෙන්ට් එක අනුව. එතන දැන් සාමාන්‍ය එකක් ආවොත් අයින් යනවා. නමුත් පිට කරදර කරන දෙයක්, රූපයක්, සත්‍යයක් මොකක් හරි දෙයක් ආවොත් කන්ටෙන්ට් එක හින්දා අපි ඒකට ඇඟිලි ගන්නවා. ඒකෝට අපි ප්‍රශ්නාවලට දැන් ඒ කන්ටෙන්ට් එක අපි බලනවාද නැත්නම් කන්ටෙන්ට් එක නොබල ඉන්නවද? සමහරක් වෙලාවට දන්නේම නැහැ හිත කන්ටෙන්ට් එක අනුව කීප වාරයක්ම දේවල් මවලා ඉඳලා ඉතින් අපි සම්බන්ධ වෙලා අපි දන්නකොට බොහෝ දුරින් සමාජයක දකින්නේ දැනෙන සමහරක් වෙලා ඉතින් මගේ ප්‍රශ්න ගන්නවාසේ කන්ටෙන්ට් එක දිහා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ප්‍රශ්නේ ඇත්තට පිළිසිතු නෑ අහන විදිහට මම හිතනවා මම පොයින්ට් එක ගත්තයි කියලා නමුත් අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරපුවේ thoughts ගැන නෙවෙයි අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරේ මන්දියා වෙටගෙන බලා ඉනවා කියන එක මේකයි හිතවිල්ලයි කියන එක දෙකක් එක මේ ජීනේ අපි භාවනා කරනකොට කවුද බලන්නේ වගේ කෙනෙක් ඒක හැංගීමක් විතරයි. ඒක හිතෙILLක් නෙමෙයි. ඒක වෙන් කර ගන්නවොත් දෙක. මේ හිතවිලි වල අපි සද්දක තියෙනනේ තීව්‍රතාවය කියන එක. සමහර සද්ද ජීන කොයි වෙලාවෙත් තියෙනව ගණන් ගන්න දෙයක් නැහැ. සමහර සද්ද එනසි මට දෙකේ කතා ගන්න නිකන් සමහර සද්ද හරියටම ඇවිල්ලා හප්පපුවාම අපි ඒ සද්දෙන් හැල හැප්පිලා ඉවරලා තමයි දැනගන්න සත්‍යයක් කියලා. ඒ ඒ සතු මොහොම තියෙනවා. ඒ වගේ පිටිවිල වල තියෙනවා. ඒ ඉනර් තෝට්ස් කියලා ජාතක ඒ වෙලාවේ කොයි වෙලාවෙත් තියෙනවා. අපි ඒව ගැන ඒකයි ප්‍රශ්න නැහැ. සමහර තෝට්ස් එනවා පොඩි મેસેජ් එකක් තියෙනවා. හැබැයි ඒක එච්චර වැදගත් නැහැ. සමහර મેસેජ් නිකන් දේව දූතෙක් වගේ බරපතල විදියට ඒ ඔය තුනෙන් ආධුනිකයර පුළුවන් වෙන්නේ පළවෙනි දෙවෙනි එක විතරක් අකර කරන්නේ. තුන්වෙනි එක නම් බුල්ඩෝසර් කැලේ අඩ කරගෙන යාවේ ගිහිල්ලා දැනුණා පස්සේ තමයි දන්නේ. ඒ හිතුවේ ඒ තරම් බලවත්. ඒ නිසා මේ වෙලාවේ හැටියට අපි කියනවා යගේ බරපතල ලීචිලකවත් යටත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හිතුවේ ඇවිල්ලා අපිට කොත් අද්ද රාගයක් ඇති වෙනවා, අද්ද ද්වේෂයක් ඇති වෙනවා, අද්ද නිින්දක් ඇති කරනවා. කරන්න දෙයක් නැහැ. උතර පළවෙනි දෙවෙනි හිතුවිලි වල දක්ෂතාවය වැඩි වෙනකොට දෙවෙනි පන්ති හිතුවිලි කියන්නේ අන්තර්ගතයක් තියෙනවා, කන්ටෙන්ට් එකක් තියෙනවා. නමුත් ඒච්චර වැදගත් නැහැ. මගද්දුර යනකොට ගන්න පුළුවන්. අන්න එතන හෑන්ඩල් කරන කරන යනකොට ඊට විදි ටිකක් අන්තර්ගත වැඩි වෙනවා. ඔහොම ටික ටික ශරීරයේ තමංග ප්‍රතිශක්තිය මේ මේවා හෑන්ඩල් කිරීමේ හැකියාව එන්න එන්න වැඩි වෙනවා. වැඩි වුණාට දැන් තමන් උඩිත් අකර ලෑස්ති වෙලා ගියොත් තාම බරපතල මේ හිතවිල්ලක් ආවත් වෙනදා තරම් ඒකට යටත් වෙන්නේ නැතුව ටිකක් මොන දෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ හිතවිලි මේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න හිතවිලි જાති තුනක් කියලා හැංගීමක් ගන්නවා. පුංචි හිතවිලි જાතියක් තියෙනවා අපිට කොයි වෙලාවත් ගණනක්ම නැහැ. දෙවෙනි හිතවිල්ලක් තියෙනවා වර එක වැටෙනවා වර එක ගොඩ එනවා. ඒක විතරයි අපිට දැන් ප්‍රශ්නේ. සමහරක් හිතවිලි තියෙනවා ආවොත්ෙන් කරන්න දෙයක් නැහැ. ඒකට අපි කොහොමනක්වත් යටත් ඒ හිතවිල්ල අන්තර්ගතයත් අපිට තේරෙනවා. ගියාට පස්සේ අපිට ඉල තියෙන හානියක් තේරෙනවා. ඉතින් කරන්න දෙයක් නැව බරපතල. නමුත්තර මැද එකේදී එnde end end තමයි අර හිතවිලිත් එක වැඩ කළ වැඩ කළා දක්ෂකම් පුරුදු වෙනවා නම් බරපතලයි කියන හිතවිල්ලට ටික ටික ටික ටික ඒ මේ දක්ෂතාවය ඒ ක්‍රමසාවිදි යොදවන එකයි මේක හිතවිලි ගත්තත් වේදනාව ගත්තත් හිතවිලි ශබ්ද ගත්තත් මේ විදිහට ඇනලයිස් කරන්න පුළුවන්. how to not be attachment actually it's asking how to not be in attachment or be attached. Oh. That's all. That's the question. It's it's, it's a short question, but it's a, it's a That if someone is, if someone is, uh, I will, I ask for the person, for my understanding, to give, give me cite an example, so that I can understand what, what does it mean, but otherwise the question is too generalized. Uh, generally, I, I can say for this question, any attachment is leading to uh, questions, so you have to be aware of the attachment and uh, not to get attached is be prepared. That is the simple and way. But my question is, uh, when, um, for example, when I be at home, uh, I touch attachment with my relatives, like my, my mother, my relatives, niece and nephews, for example. And um, in the monastery, I uh, was attachment with the teachers and Dharma friends in there. And I moved to other monastery. I think it's similar, the same thing happened. Yeah, the, the in the Dhamma series also it happened me to mention in uh, in similar talks. There's one particular sutta in Manjumani known as Salayatana Vibhanga Sutta. There the Buddha says, there are some kind of attachments, so to say the worldly attachment or household attachment. there is a some attachment we call renunciated attachment or the attachment to the mendicants. Out of these two, uh, the worst one is the attachment at the household. So you must know how to replace the worldly attachment with the help of monastic attachment. According to the example, you have some uh, blood relatives and Dhamma relatives the Buddha says, out of these two, get rid of the bilateral attachment to the bilateral relatives with the help of gamma attachment, gamma relatives. So that is why it must be replacement uh, from the gross thing by a subtle thing. And then subtle thing is replaced by subtlest thing. Likewise, um, for the moment you have to uh, take it to grant that gamma relatives are better attachment to the Dhamma relatives is better than attachment to the blood relative. So whenever the blood relative thoughts happen, related thoughts happen, you give a special attention to the Dhamma relatives or in yet another subject, replace it. And when the Dhamma relative, Dhamma relative problems, attachment happens also, uh, slowly, slowly you have to find yet another uh, attachment, that attachment leading to suffering, attachment leading to pleasure. So they are for example, if you take the Dhammarela, Dhamma attachment, dhamma relative attachment, whatever may be leading to suffering must be replaced by whatever may be going to give you some kind of a pleasure. So that is how replacement happens. So there is no generalized method to say the, the panacea for all the attachment. So according to the attachment, you have to assimilate a tactful method, a relative method, and once that is gained, the power, the ground, then you have to find it another subtle one to replace this. So the Buddha says that the wooden, uh, uh, the carpenters when they are fixing the wooden parts, they usually don't use uh, iron nails, they use wooden nails. Fix the wooden nail and then ultimately the hinge will be fixed. After a while, if there is a shaky, if they wish to remove the rotten wooden nail, what they, they do is they take exactly the same size new wooden nail and keep there and hit it. When they are hitting, new one go and fix, the old one will be pushed off. That is example Buddha given. You must know replace them whenever the problem happen. Replace not completely abstract uh, replacement. You are replacing something little better. And that will be replaced by still little better. So day by day, you are removing a layer by layer. Don't expect there's a quick method to get rid of all that item. No. You must be practical. You must be relative. You must be pragmatic. Uh, replace it with something better. And then when you are, when you are um, frequently uh, familiarizing it, you will find still a better one. Vehemently you are about the still better one and replace this one. So ever you are vigilant. ගරු ස්වාමීන් වහන්සේ සතිය කියන්නේ is trying to ask to define සතිය කියන්නේ මේ සතිය ප්‍රධානය වෙලින්ද දේවල් වල අභ්‍යන්තික ලක්ෂණ වෙලින්ද අපෝතේ ජීවය පඩේ වශයෙන් වෙලින්ද පොදු ලක්ෂණ වෙලින්ද දුක පැත්ත වෙලින්ද ආදී චතුරාර්ය සත්‍ය වෙලින්ද තව ටිකක් විස්තර කරනවා. උන් සත්‍ය කියන එක දවස් 7 කියන එකටත් පාවිච්චි කරනවා. ඒකත් උකට දාගන්න ඕනේ. ඒ වගේ එක එක අදහස් සතියෙන් දසතියෙන් ඒ කරගෙන යන්න පුළුවන්. නමුත් සතිය කියන්නේ එළඹිච්ච දේවල්. අපි ඔය කියන අදහස් කියන්නේ එළඹිච්ච දේ බලන්න. එළඹිච්ච දේ බලනකොට තමයි ඒක ඇතුලේ ඔය කියන ධාතු මනස කාර්ය හෝ දුක්ඛ සත්‍ය හෝ විපරණා බලන්නේ. එළඹ දේවත් බලන්නේ නැතුව මොකේද විපරණාම බලන්නේ? මොකේ ධාතු මනස කාර්ය බලන්නේ? මේ කාර්යයට කැන්වස් එකක් නැතුව චිත්‍ර අඳින්න හදනවා. හැන්දසයි නැතුව කොච්චර වින්සල කරක් අනවවුවත් ආකාශයේ හැන්දෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේදී මම මේ චෝදනා කරන්නේ නැත්නම් මම කියයින මේ මොකද්ද කරන භාවනාව කියනවනම් මම කියලා දෙන්නම්. භාවනාව මොකක් කරන්නේ නැතුව ඉතින් අහසෙන් ප්‍රශ්නයක් කරගන්න මම ධාතු මනසිකාරය බලන්නද විපරිණාමය බලන්න. දුක මොකේද මේ ධාතු මනසිකාරය බලන්නේ? මොකේද මේ විපරිණාමය බලන්නේ? මොකේද මේ දුක බලන්නේ කියන කාරණාව කියන්නේ කොහොමද ඇනලයිස් කරන්නේ? මම කියන එක නිසා මේ ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ නිසා උසාවිය වල කොච්චර කල් යනවද? මේ රාකිය අහනකොට යන්නකෝ කියලා අහන මේ මල්ලේ පොල් කියන. ඉතින් කියනවා පස්සේ දන්නඩු පස්සේ දයි ගන්නඩු ගන්න මේක බේරෙන්න බෑ මේ යන්නකෝ කියලා අහනකොට මල්ලේ පොල් කියන. දැන් භාවනා කරන හොඳට මතක තියාගන්න දැන් ආර්ණා ප්‍රශ්නයක් තියෙන බව හැබැයි ඒක කොමියුනිකේට් කරන්න මේ මම නැවතත් මේ මම කතා කරන දෙයක් ලොකු අයිනා වගේ තමයි මගේ උත්තරය. ඒකට කරන්න දෙයක් නැහැ නැත්නම් මේ නඩු විසඳ ගන්න බෑනේ. මේ මොකීයද ධාතු මනසිකාරය බලන්නේ මොකීයද දුක බලන්නේ මොකීයද විපරිණාම බලන්නේ කියන එක කියනවනම් මට සත්‍යෝච වැඩි ඔය කියන ප්‍රශ්නෙට මස් තියෙනවා. දැන් මස් නැහැ. නිකන් 8යි 6යි විතරයි මම ගන්න කැමති නැහැ. ඉතින් මට ඕන මට ඕනේ මම අර ඉස්සලා කියපෙන් ටිකක් වෙනස් කතා මම ඉස්සලා කියපු ප්‍රශ්න නගන්න මම ගාව ගන්න නැතුව කියලා. හැබැයි මම ප්‍රශ්නේ ආවොත් මම ඇතලා ගන්නවා මම යනවා. ඇදලා විචිර තියලා දෙකක් කාගෙන හොම්බලට ටිවට වෙන්නේ. ඒකට තමයි උත්තරේ. එචා ප්‍රශ්නේ මේ මොකීයද මේ බලන්න කියන එක කියන්නේ නැතුව එනිසා මම මේ ප්‍රශ්න කරුගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මට කරුණා කළා සිද්ධියක් පෙන්වන්න. ඒකට මම මේ සතිය කියලා කියන්නේ සාමාන්‍ය එළඹ සිටින දේ බලන්නේ එළඹ සිටින දේ මොකද්ද කියලා දන්නේ නැතුව ඉන්හාට ගෙනියන්න බෑ. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. කෙනෙක් ආනාපානසති ගමනක් වශයෙන් දින ඒ ලෙස බලා සිට ක්‍රමයෙන් ගෙවන් කරමින් ගොස් නිමිත්තක් නැති අනිමිත් සමාධියක් වත්දී ආනාපානසති භාවනා ක්‍රමයේ පස්සම්ම කාය සංකාරම් යන தത്വයටපත් වීමද එසේනම් ප්‍රීති සුඛ වේදනාන් පසන කොටසේ ඉදිරියට ආනාපානසති භාවනාව අනුව භාවනා යෝගයට ලැබෙන්නේ මෙම தത്വයෙන් පසුවන පසුව එසේනම් ප්‍රීති සුඛ ආදී වේදනාන් පසනා කරසේ ආනාපාන සති භාවනාවන් භාවනා යෝගියට ලැබෙන්නේ මෙම තත්ත්වයෙන් පසුව නොවේද? ඒකනේ සූත්‍රය සඳහන් කරලා තියෙන පස්සේ තමයි පසුව තමයි. නැතවත් මෙම තත්ත්වයට පෙර යම් කෙනෙකුට භාවනා නිසා ඇතිවන හැකි සංඥාව නිසා නැගෙන ප්‍රීතිය ආනාපාන සති භාවනාවේ සඳහන් ප්‍රීතිය වාස් සැහි සසඳේදෝ සැහි ඔය ඒ පැත්තත් ගන්න පුළුවන්. නමුත් ඒක හොඳට ඝන පහළ වෙලා ඒ ප්‍රීතියට පටන් ගන්නකොටමත් ඒකට තියෙන හැකි සංඥාව නිසා තමන් පෙළඹෙන්නේ මේ බොහොම මොකක්ද කියන්නේ තෙදවත්ව තමයි ප්‍රශ්නට පෙළඹෙන්නේ. ඒකත් ලොකු හයියක් තමයි. නමුත් ඒක ඒ හැකි සංඥාවෙන් ගියට පස්සේ වැඩේ හැකි වුණාට පස්සේ තමයි පස්සම කාය සකර කිව්වට පස්සේ තමයි පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී සිද්ධ වෙන්නේ. ඔක්කොම නම් දැන් ඔය යන විදියට ප්‍රශ්න එකක්වත් වාර්තාගත වෙන්නේ නැහැ. උත්තර ටික විතරයි වාර්තා රෙකෝඩ් වෙන්නේ. සාමාන්‍යයෙන් සභාවෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔකේ ඒ ඇහෙන ප්‍රමාණය. ඇත්තටම කියලා තියෙන්නේ සභාවට මයික් එකක් දීලා තියන්නේ කියලා. මුලියම උපදේශ වර්ගයක් දීලා ඇති. මෙතන ඉන්න සුළු පිරිස වගේ විශාල පිරිසක් මේ තොරතුරු දාපු ගමන්ම අහනවා. ඒගොල්ලන්ට පස්සේ සම්බන්ධ වෙන්නේ නැත්නම් උත්තර ටිකක් විතරක් හම්බ වෙනවා. ඒ නිසා මේ අන්තිමට මේ මම චෝදනා කරා වගේ මොකටද මේ උත්තරේ ගැලපෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ රෙකෝඩින් වලදී හැම වෙලාවෙදීම එහෙදි අපි නිස්සරණය කරන්නේ මයික්ස් දෙකක් දෙනවා. පිරිසට. එතකොට ඒකේ FM මයික් එකක්. එතකොට ඒකේ සද්දය හොඳට මයික් එකකින් ඇහෙනවා. ස්පීකර් එකේ. එතකොට රෙකෝඩින් වලදී ප්‍රශ්නය උත්තරය දෙකම වාර්තාගත වෙනවා. ඒක මේ එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මේ මයික් එක දෙන්නම් පාවිච්චි කරලා. එතකොට නම් හොඳට ගත්තා මේ ළඟටල වාඩි වෙනවා. එතනකින් ඒ මුස්තාක් මහත්මිය දීපතර සාරණාස්කෘතින් වඩේලා ඉනිවර්ස් හැදිය කියවන් දුන්නේ. එහෙම නැත්නම් මේ සාරගෙන ප්‍රඥාන ඉස්තිනාගව දුවන්නේ. නෑ ඔය මැෂින් එකේ වැඩේ වෙන්නේ නෑ. ඔය මැෂින් එකේ ඇම්ප්ලිෆයි වෙන්නේ නෑ. හොඳට ළඟදීලා කතා කරන්න ඇයි නතු බලන්න ඕකේ මයික් එකට ස්පීකර් එකකින් ඔය සද්ද එන්නේ නෑ. වෙන්නේ කටහඬ විතරයි. උදේට දැන් බැටරි දාලා තියෙන්නේ. දැන් මේ බැටරි නෑ නෑ පටන් ගත්ත දවසේ ඉඳලා ඒකේ තිබුණේ නෑ ඒ දෝෂේ තිබුණා ඕකෙන් ඇහින්නේ කටහඬ ශබ්ද විතරයි ඇම්ප්ලිෆයි වෙන්නේ. ඒ කියන්නේ මේකට ඇම්ප් එකට යන්නේ නෑ ඕකේ සිග්නල් එක කියලා. එතකොට ලොකු වොලියුම් එකේ වෙනස්කම් දෙකක් එනවා. අපි ඕම කරගෙන යන. ඒක දැන් ටිකට කියන්නේ අපි සාකච්ඡා කරන ප්‍රශ්නෙට මාදාලව මේ ප්‍රීති සුඛ කියන කොටස ගැන කතා කරනකොට දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ පස්සම්බාය කාය සංකාරම් කියනවා මේ කයේ තියෙන වේදනම්, කයේ දැනෙන දේවල්, ඒ වගේම ආනාපාන සතිය පවා ඒක සංසිද්ධ සංසිද්ධ ගියාට පස්සේ කයෙන් මතුවෙන සුඛ ප්‍රීති ස්වභාවය නේද ප්‍රීති සුඛ කියලා කියන්නේ නෑ ඇත්තටම එහෙම ආනාපානේ සංසිඳුනට ප්‍රීති සුඛ එන්නේ නෑ ප්‍රීති සුඛ එන්නේ නැත්තේ මොකද සමහරව බය වෙලා නින්දට වැටෙනවා සමහර බය වෙලා හයියෙන් හුස්ම ගන්න යනවා සමහර බය වෙලා අඟපත ගැස්සෙන්නේ නෝ ඒකට ප්‍රීතිය සුඛයක් නෙවෙයි තිගස්මක් වක්කාරයක් එන්නේ ඒ නිසා එතනින් එහාට යනකොට ලෑස්ති වෙලා ගිය කෙනාට විතරක් ප්‍රීතිය අත්දකින්න පුළුවන් යෝනිසුමනසකාරය කියන එක කරන්නේ ඔක්කොටම එන්නේ නෑ ඒ ආනාපාන සංසිඳීම සමහරකට හිඳ අඩි දානවා බය හිතෙනවා. නැගිටලා යන්න හිතෙනවා. එතකොට ප්‍රීතියක් නැහැ. ඉතින් එතන ශික්ෂණයක් තියෙනවා. දැන් දැනගෙන යන්න ඕන දැන් මේ සිද්ධ වෙන්නේ හොඳ වැඩක්. ඒ හොඳ වැඩේ මට මෙතෙක් කල් තිබුණේ නැහැ. දැන් ඔන්න නීවරණ ටික අයින් එකට යනවා කියලා දන්නවනම් ඒ දැනුමයි අර අත්දැකීමයි දෙක එකතු වෙන තැන තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඒ ප්‍රීතිය ස්වභාවයෙන් එන්නේ නැහැ. ඉතින් ඒක උපයන්න ඕනේ. ඒ නිසා පීටි පරිසංවේදී අසසී සාමීති සික්කති. මම ප්‍රීතිය පරිසංවේදනය කරමින් ආස්වාද ප්‍රසවාස කරන්නේ හික්මෙන්න ඕනේ. ඒක නිකන් හම්බෙන්නේ නැහැ. ඒක සඳහායි ධර්ම ධර්ම අවශ්‍ය වෙන්නේ. ඒක සඳහායි ඒක වරද්දලා ගිහිල්ලා බහුවෙන්දකමට අනුසුද්ධ වෙලා ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගිය දවසේ තමයි මේ වෙච්ච සිද්ධිය දිහා හැකි සංඥාවෙන් බැලුවොත් වෙච්ච සිද්ධිය දිහා වෙන සිද්ධිය දිහා යෝනිසමනසිකාරයෙන් බැලුවොත් පමණ ප්‍රීතිය නෝ නැත්තම් බය එන්නේ. නැත්තම් අනද අසරණ කම එන්නේ. නැත්තම් අනාථ ගතිය එන්නේ. නැත්තම් පාළු ගතිය එන්නේ. තනි ගතිය. ඉතින් එතකොට හිතන කොයි පිස්සු පීතියක්ද මට මේ මේ භාවනා කරනකොට වයක් ඇති වෙන්නේ කියලා. පීතිය ගන්න දැනගන්න ඕනේ. සම්මාස එතකොට ඒ දැන් ඒ ඇතිවන දෝමනක්ෂයේ සුදී කිසිලා ඒකයි ඉවර වෙනසට ඇතිවන පීතියද සම්මාස. ඒ දෝමනක්ෂයේ තුලින් යන්න පටන් අරගත්තොත් අන්තිමට ඉවර වෙන්නේ ඉච්ඡා බංගත්වයක්. බය වෙලා දාලා යන්න වෙනවා. එයා දැනගන්න ඕනේ මේ ආනාපාන සංසිද්ධියේ ලොකු ආශියක්. ලොකු දෙයක්. දැන් මගේ කවදාකවත් නැසෙක හරි ගියා. දැන් මට දෙන්නේ පුළුවන් තරම් මේ සංසිද්ධි ආස්වාස්වාසේ දිගට පවත්තන්නයි කියලා නීවරණ වලින් බාධාවකින් තොරව මෙතෙක්ලා නීවරණ බාධා වලින් ආපු භාවනා නීවරණ බාධා වලින් තොරව යනකොට අර ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා අපිට පාර හම්බ වුණාට පස්සේ ජොලියක් තියෙනවනේ මෙච්චරලා ඉඳලා ඉඳලා ඉඳලා තද වෙලා මට ඉක්මනට කරගෙන යන්න ඕනේ කියලා බැරි වෙලා දැන් ට්‍රැෆික් ජෑම් එකේ ඉවරයි පාර තියෙනවා ඉස්සරහට කවුරක්වත් නැහැ එතකොට යනවානේ. ආන්නේ වගේ ප්‍රීතියක් තියෙනවා. නමුත් අර ට්‍රැෆික් ජෑම් එකේ ඉඳන්දි මොනවාර කියලා කාගරේ කහප්පගෙන වටලවා ගත්තා නම් එහෙම ආ ඉස්සරහට දෙන පාර හම් වෙන්නේ නැහැ. පොලිසියට යන්න දෙන්නේ. ට්‍රැෆික් ජෑම් එකේදී එයා දැනගන්න ඕනේ මේකෙදී කරන්න දෙයක් නැහැ. අපිට පාන්නේ කරන්න බෑ. දැන් ඉක්මනට යන්න ඕනේ බව හැබැයි නමුත් ඉක්මන් වෙලා බෑ. මේ ට්‍රැෆික් ජෑම් එක දුද්ද වෙනකන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ ඒ ආශාස්පස සංසිඳනකොට මායාකාරී ධර්මයේ ලාංඡනික ධර්ම ගොඩාක් එනවා ඉස්සලා ගව වෙන කෙනෙක් කියලා බලා ඉන්නවා වගේ ඇහෙනවා. උන්ට සද්ද ඇහෙනවා. උන්ට මේ ඇඟ දඟලන්න පටන් ගන්නවා. ඒව එනකොට දැනගන්න ඕනේ මේ මෙතනදී තර්ක මනස මගේ පැත්තේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ මට බාධා කරන්න. මම දෙක කන්න මම දීලා හදාගත්ත මගේ මනසම බාධා කරන්න තියෙන මොකද ධර්මයක් නේ වැඩ කරන්නේ. ඕනේ නැටමක් නටපම් මම ඥානපාණ සංසිද්ධියම කඩා ගන්නෑ කියලා ගියොත් අනේ යෑම හරහා ඒ ක්‍රමසහවිදී සාර්ථක වීම හරහායි ප්‍රීතිය. එහෙම නැත්නම් පශ්චාත්තාපෙන්ට නිදිමතට වැටෙන්න බය වෙන්න වටන් අරගත්තොත් අපටාන සුද්ධුනේ නැත්තම් තනියම ගොඩෙන්න බෑ. තනියම ගොඩෙන්න බෑ. අලා ඒක බෑ කියන එක තමයි ලේසි කියන්නේ. වෙන්නේම නැහැ. ඒ මනස මට දෙනවා දැන් මට ආනපානේ හරියන්නේ නැහැ. ඒ වෙන පවතහනක් ඉල්ල ගන්නවනේ මේ ගුරුවරයා හොඳ නැහැ. මේ භාවනා මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා එයා යනවා මිසක කවදාකවත් කඩාගෙන යන්න බෑ තව කෙනෙක් අත දුන්නා. එතන කමටහන සුද්ධ වෙනවා. ඒක තමයි ප්‍රීතිය සාහිලවට එක ප්‍රතික්ෂේප කරන්නම. ප්‍රීතිය ආවොත් ඉස්සලා අපි ආවුනේ ද්වේෂයට දැන් ආය ලෝභයට ආවුනේ. ප්‍රීති දාසයන. ඒ නිසා දැනගන්න ඕනේ අර සිංහල කියන්නේ කයි කියන්නේ දිලා හොටු කියන්නේ ගත්තා කියලා. දැන් ඒක තමයි සිද්ධ වෙන්නේ. මේ තරහා කම්මැලිකම නීතිමතකම අයින් කරනකොට මෙතන ප්‍රීතිය එනවා. දැන් ඒකටම අහලා ගත්තොත් එතන හැරෙනවා. බුදුහාමර ඉන්න සඳහන් කරනවා. මහණිය ඇතුළත නතර වෙන්නත් එපා පිටත නතර වෙන්නත් එපා. දෙකෙන්ම වෙන්නේ නැතුව බීරියක්. ඇතුළත නතර කියන්නේ ප්‍රීතියට අහු වෙනවා කියන එක. පිටත විසිරී යනවා කියන්නේ නීවරණ වලට බාධා වෙනවා. ওই දෙකේදීම දෙකෙන් එක එනකොට මේක මේ මේක පාවිච්චි කරලා මේක අයින් කරන්න උත්සාහ කරාට මේක අල්ලන්නේ නැහැ. යන ප්‍රශ්න තමයි. ඒකත් ඇල්ලුවොත් අරහා සමානම කොල්ලබ බාලා ගත්තා වගේ තමයි. ඒ කතාවේතර සුඛයට යන්නේ. සුඛයට යන නම් ප්‍රීතියේ තියෙන කොජ දාන ගතිය ජීවර්ණයින් කරන තරම් බලවත් වුණාට ප්‍රීතිය සදාකාලික සැපක් දෙන්නේ නැහැ. ඒක බොහොම හිතුවක් අර දෙල්ලක් අරයි. ඒ නිසා ඒකට ලෝභ වුණේ නැත්තම් තමයි ප්‍රීතිය තල්ලු කරන්න සුඛේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අල්ලන්න ඒක නැතර කරන්නත් බෑ. ඒක අල්ලන්නත් බෑ. ඒ විදිහට ඒ විදිහට මේ එකින් එක එකින් එක ගෙවම් කර කර ගෙවම් කර කර යන ක්‍රමයක්. මේ හොඳ වටිනා ධර්ම කාරණා. මොකක් ඇල්ලුවත් ඇල්ලුවා. නිවර්ණ ඇල්ලුවත් ඇල්ලුවා, වීති ඇල්ලුවත් ඇල්ලුවා, සුඛය ඇල්ලුවත් ඇල්ලුවා. මේක තියෙන්නේ අර විනීත රත කතාවක් තියෙන්නේ. මේ රතෙන් ගිහිල්ලා ඒක නැත කරලා ඊගායකට කොට වුණා. එතකොට මේ කත ඇරියා, මේකට ඇතුණා. අන්නේ විනීත රත ක්‍රමයක් තියෙන්නේ. ඒක නිසා එකක් දෙකක් පැනනට පස්සේ නම් මන තේරෙන පටන් ගන්නවා දැන් කොටු වෙනවා කියන. එතකොට එක එක මාර්ග කරන යන මුල් මුල්ලේ වයිදී අන්දමන්ද වෙන්න තියෙන ඊට වැඩි. දන්නේ නැහනේ. අහුවෙන බලනකොට තේරුම් ගන්නවා මේ මොකක් හරි ගැටයක් හරි කොක්කක් කියලා. ස්වාමීන් වහන්සේ ඒකට සම්බන්ධ ප්‍රශ්නයක් මට දෙන්නේ දැන් අනාපානේ නැති වෙන යනකොටම ඔබට දැනෙන්න ගන්නවා ස්වාමීන් වහන්සේ පොඩි එකේ ගොඩාක් හිතලා ඉඳලා ඉන්ජස් ගොඩාක් ඉඳලා ඉන්නවා. ඒ වගේ වෙලාවක් ඒ කායි පොඩි ආලයක් යනවා වගේ තමයි පස්සේ ඉන්පස්සේ සමහරවිට වේදනාව නැතිලා යනවා. ඒකේ ඒ අවස්ථාව මොකක්ද ස්වාමීන් වහන්සේ ආපු ආනාපානයේ ඉස්ලා අවස්ථාවක් පස්සෙන් බලනකොට නමුත් ඇත්තටම කියනවා එතෙන් දෙන්නේ කායික වේදනාවක් නෙවෙයි හිතේ දෝමනසයක් එන්නේ. කයේ කයේ වෙලාවේ තන් සංසිඳලා තියෙන්නේ. නමුත් හිත දුක් ගන්නවා. හිත දුක් හොයනවා. හිත තියෙන්නේ පොඩ දාපු මාළුවා වගේ. කූඩුවකට දාපු කුරුල්ලා වගේ. ඉඳලා නැහැ කූඩුවකට. කොටු වෙන බව එයාට තේරෙනකොට අසහනයකටපත් වෙනවා. එතකොට ඒක කායික වේදනාවක් වගේ පෙනුනට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ දෝමනසය, චිත්ත දෝමනසය. ඒ දෝමනසය හරහා අර පීතියක් හරියට පහළ වෙන්න ඕන කරන අර ක්ෂණික පීතිය වගේ ඉලෙක්ට්‍රික් කරන්ට්ස් උත් යනවා. ඒක වැරදියට ගත්ත එක නම් බය වෙනවා. හරියට ගත්ත එක නම් දන්නවා දැන් ඉතින් මේ ප්‍රීතිය තමයි එන්න හදන්නේ. ගෝස් පිම්පල්ස් එන්න පටන් ගන්නවා නිකන් ඇඟි මයිල් කෙලින් වෙනවා වගේ ඒක හිතන්න මස් නටන්න පටන් ගන්නවා මේක හරහා නිකන් පුංචි පුංචි කරන්ට් එකක් දුවනවා වගේ එන්න පටන් ගන්නවා ඒක ඔක්කොම සුබ ලකුණු බය වෙච්ච එකකට බය බය වෙච්ච එකකට ඒක වෙන්නේ පාලනයක පාලනය ගිලුණා කියලා ඉතින් ඒ නිසා එතන ඒක වෙන දේ කියවන හැටි බාර ගන්න හැටි ඒක ඉතින් අවස්ථානුකූලයි දක්ෂයා සුතේ මේ දන්නේ එකන මේකෙන් මේක වාසියට අරගෙන යනවා දන්නේ නැති එකන ශරීරයට ආශ කරන එකන නිත්‍ය සංඥා වින්න එකන මේක මේ ශරීරයත් එක්ක පරිේශන කරන්න කැමති නැති හැම වෙලාවම පසලන. ඒන හැම එකක්ම වාසනාවන්ත කර්ම විදිහට සලකලා පසලන. ඉතින් ආයෙත් කොච්චර කරක්වත් මේ ඉස්සර තිබුණේ අර අපේ රටේ ටෙලිෆෝන් අරගෙන නැතිව ටෙලිග්‍රෑම් එකක් එනකොට ටෙලිග්‍රෑම් ගන්නකොටම බයලා කල හાર્ට් ඇටැක් එන කාලයක් තිබුණා. ටෙලිග්‍රෑම් එකක් එන්නේ මරණයක් යන්න බයි. ඒ නිසා ටෙලිග්‍රෑම් කාර්යගෙදෙට එනකොටම ටෙලිග්‍රෑමේ කඩන්න ඉස්සලා බය වෙන කාලයක් තිබුණා. ටෙලිග්‍රෑම් එක නවාට ඉන්ටර්විව් එකට කතා කරලා දන්නේ නැහැ. නමුත් ටෙලිග්‍රෑම් එක ගන්න ඉස්සලාම අතේ විලන්න පටන් ගන්නවා. ඒනේ ඒටි ඒ පරිේශන තෘෂ්ණාව, ඒ කියන්නේ පරිේශන කරන්න කැමති දෙයක්. ඉතින් ඒගොල්ලන් භාවනාව හරි ගියත් හරි හැටියට අටිපැත්තට දා ගන්න දන්නේ ඉතින් ඒකට ඇත්තටම මෙන්න මේකයි ભેද කියලා එකක් නැහැ. එයාගේ කර්ම ගෙවෙනකන්, එයාතුලේ විශ්වාසය පහළ වෙනකන්, පෞරුෂත්වය ගොඩ නැගෙනකන් ඒ දේ කරන්නේත් නැහැ මේ. ඒකයි තියෙන අපාවාසනාව. එයා අතහැරලා දානවා. දිගට කරා නම් එන්න එන්න බය වෙනවා. ඒක ඒ ඒ නිසා එවැනි කට්ටයක් පන්නපු මනුස්සයා ජීවිතය පිළිබඳ සංසාර පිළිබඳ තැහෙන මේ ගුණයක් ලබනවා. නොදැක්ක පැත්තක් ලබනවා. අපිට කරා එන දේ වාසියට හරව ගන්නවා කියන එක කායිමත් ඉල්ලන්න බෑ. අපි දැනගන්න ඕනේ ඕන එකක් අපේ වාසියට හරව ගන්න. අර මේ ක්‍රිකට් ගහනකොට අපිට කාටවත් කියන්න බෑ මම මේ සික්සරයක් ගහන්න බලන්නේ හොඳ බෝලයක් යවන්න කියලා. ඒක බෝලේ වන්නේ විරුද්ධ පක්ෂේ. අපිට තියෙන්නේ හොඳ නරක බෝලයක් නෑ ලෑල්ලල්ලලා හොඳ බෝලයක් එනකොට ඇදලා අරගෙන එකයි තියෙන්නේ. එහෙම නැතුව කිව්වොත් මේ මම සෙන්චරියක් ගහන්න ගිය මියා අපරාධ වැරදි බෝලයක් දාන මාස්කේ පාඩු මම අවු කෙරුවනේ කියලා <laughs> එහා පැත්තට නඩු දාන්න බෑ ක්‍රිකට් වල. <laughs> අපිට බැද්දේ ඌ මැචස් කරවනවා. ට්‍රොෆීස් ගෙනත් දීලා කට්ටිය දාලා හරි ආසයි ක්‍රිකට් ගන්න. එකට එච්චර පණ නැහැ. ඒ දෙක තුන ගන්නකොට අවුට් වෙලා කියනවා මචං මම අද සෙන්චරියක් ගහන්න කියලා ඉතාලි ගිය අපරාධය අවුට් වුණානේ කියන්නේ. එන බෝලය කියලා දෙල්ලම් කරන එකයි තියෙන්නේ. අපිට කියන්න බෑ අපි සෙන්චරියක් ගන්න හොඳ බෝල ටිකක් කරපන් කියලා. එහා පැත්තට කියන්න බෑ. එන බෝලේ වැඩ කරගන්න එක ඒ කියන්නේ සාමාන්‍ය ස්ථානෝචිත ප්‍රඥාව ඒක උපරිමයේ අවශ්‍ය විපස්සනාවක්. ඒ කියන්නේ අවස්ථානුකූල ස්ථානෝචිත ප්‍රඥාව නැත්නම් ඒ මොන උපක්‍රමයක් හම්බුණත් මොන ගුරුවරයෙක් හම්බුණත් පහසුකම් හම්බුණත් එන දේ හරියට කියව ගන්න බැරි වුණොත් ඉතින් එතන මේ එක තැන කරකවිලා හම්බුනේ මේ මම හිතනවා මේ එක අවස්ථාවකට යනකොට හිතන ශරීරයක වා මේ විදිහින් දැන් වැඩි වෙනකොට ඉවස ගන්න බැරි තරම් භාවනාවක් තියෙනවා. ඔක්කොටම එහෙම කියන්න බෑ. සමහර විටක නම් මේ හිතා ගන්න බැරි තරම් දේවල් එනවා. නමුත් භාවනාවෙන් එන වේදනාවක් නම් ඒක හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දරා ගන්න පුළුවන්. භාවනාවෙන් එනවා නම් ඒක තමයි ඒකේ තියෙන ලකුණ. හිතා ගන්න බෑ. නමුත් එතෙන් යනකොට Taman තුන ඒකට දැරීමේ ශක්තියක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ආඩම්බරෙන් ඒක දරනවා. අර දරුවෙක් ප්‍රසූත කරන මවක් විලිරුදාව විලිරුදාව දරනවා වගේ. ඒ විලිරුදාව දරා ගන්න බැරි නම් මාතෘත්වය ගන්න බෑ. විලිරුදාව හරහා තමයි මාතෘත්වය ලැබෙන්නේ. ඒ වගේ තමයි යම් කිසි දුකක් යම් කිසි වෙනදී දැක්ක නොවිඳපු දුකක් විඳපු ගමන් තමයි ඥානය පාළ වෙන්නේ. එනිසා දුකක් පහළ වෙච්ච වෙලාවේදී හෙට එන්නම් කියලා නතර කරුවොත් හිතෝ ඥානේ ඔය දුක ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා ආපු වෙලාවේදී ඒක වැඩ ගන්න නම් අපි යන්නේ දුක දත්‍ය අවබෝධ කරන්නේ. ඒක නිසා මේ අපිට උගන්න බහපුරම සංස් කියන්නේ විපස්සනා කරනකොට දුකක් ආවනම් සීල දෙව්දුවකට වැඩිය ගෙට වැඩියා කියලා හිතාගන්න. ඒ දුක හරහා ගියොත් තමයි ඥානයක් පහළ වෙන්නේ. දුකේදී බය වෙලා සැක කරලා පස්සට යවනම් චිත්ත ශක්තිය කඩාවැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් ඇත්තටම මේ අහම්බයක්. ඒකට ඒකට බේත් නැහැ. ඒ වැඩේට. ඒකට සාමාන්‍යයෙන් සමහරවිට පිස්සු හැදුනයි කියලා කියන්නේ ඒ භවනා කිරීම කරන්න යද්දී ඒකට මේ මොනවා හේතුවක් වෙන්නේ නැද්ද බලපාන්නේ. ඒක නෑ හේතු නෙවෙයි අහේතුව තමයි බලපාන්නේ. අහේතුව කියන එක ගැන කොහොම හිලියක් නැහැ. ඒ නැත්නම් මානසික සම්බරභාවයක් නැහැ. ඉතින් මේ වගේ තීක්ෂණ කඹය කඹය විදින ගමනක් කරන්න බෑ සම්බර මානසිකත්වයක් නැති කෙනාට. සාමාන්‍ය ලෝකේ ඉන්නට වැඩිය ඒක අභියෝගයට ලක් කරනවා. ඒ වගේම සීලය පිළිබඳ සැකයකින් හෝ දෙකින් කියොත් එයාට ඉස්සරහට යන හැම එකම හිතන්නේ මගේ මේ සීල නැත්නම් තමයි මේක වෙලා තියෙන්නේ කියලා තමන්න දෙත් ගන්න ගන්න. ඒකකට තවසස්පත් වෙන නිසා හොඳ ශ්‍රද්ධාවක් ඕනේ. හොඳ සීලයක් ඕනේ. හොඳ සමබර මානසිකත්වයක් ඕනේ. ඒ නිසා භාවනාවේ මුල් ටික කරනකොටම තමන්න දැනගන්න පුළුවන් මනස සම්බර්ධ නැද්ද කියලා. ඒක තමන්න තේරුණත් එක්කම දක්ෂ ගුරුවරයෙකුට කියන්න පුළුවන්. මෙයාට ප්‍රශ්න තියෙන්නේ භාවනා නෙමෙයි මෙයාගේ සීලේ ප්‍රශ්න තියෙන්නේ. එක්ක දන් දීලා නැහැ. එක්ක මේ පිරිසක ඉඳලා හැසිරෙන්න දන්නේ නැහැ. ඔක්කොම හැදෙන්න ඕනේ අර විපස්සනා ඥානයක් එන්න ඉස්සෙල්ලා. ඒ මූලික අවශ්‍යතාවයන් ඔක්කොම සම්පූර්ණ වුණාට පස්සේ තමයි අභිවෘද්ධියකට යන්න පුළුවන්. ඒක පරීක්ෂා වෙනවා. මම දන්න කෙනෙක් ඉන්නවා ඔය ඔක්කොම තියෙනවා. හැබැයි එයා භාවනා කරන්න ගිහින් එයා ප්‍රමුඛම මේ පිස්සු හැදිලා එයා ඉස්පිරිතාලේ ඉඳලා තමයි ජීවිතය ඉවර වුණා. ඉතින් මේ ඒ අය හරිම බයයි මේ භාවනා වලට යොමු වෙනවටවත් වෙන කෙනෙක් පවුල. ඒක තමයි අපි ලොකු සංසිං යහුවට පස්සේ ලොකු සංසිං කියනවා සංසිං භාවනා කරලා පිච්ච වැටෙනවා කියන කතාවක් කියනවා මොකද කියන්නේ කියලා. මාත්‍යෝ ගොඩක් වෙලාට භාවනා කරලා පිච්ච ඇන්නේ පිස්සු භාවනා කරන එකයි කරන්න කිව්වා. පිස්සු හරි කැමැති මේ වගේ තැන් වලට වෙලා ඉන්න ගෙවල් වල ඉන්න ගුටි කන්න වෙනවනේ. පිස්සු සමාජයේ ඉන්නවට ප්‍රශ්න ඇති ගන්න මේ වගේ මේ වගේ හොලිඩේ කැම්ප්ස් වලට නිතරම එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්න තැන පිටිපස්සෙ ඉඳලා ඇල්බම් බල බල ඉන්න එකයි කරන්නේ. භාවනා කරන්නේ. ඒකේ ඒකවල පිස්සු තද වෙනවා. තිබුණ එක තද වෙනවා. ඕනම භාවනා මධ්‍යස්ථානක 20ක් නැත්තම් බුදුමයි. ඕනම තැනක. මේවා ඉතින් අර තවත් 10 වෙනකොට පිස්සු තියෙනවා අල්ලන්න අමාරුයි. අන්තිම ටික දවසක් එනකොට මම මං ඉඳලා තියෙනවා ඔය මහසි සෙන්ටර් එකේ ඉඳලා තියෙනවා නිසන්වනේ ඉඳලා තියෙනවා ඕන තැනකට ගියාම ඒ මේ මේ ඇමරිකාවේ පොතක් කියලා තියෙනවා සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා. බිල් හැමිල්ටන් අපිත් එක භාවනා කරා. ඌ කියනවා හොඳටම ගෙස් කරලා බැලුවොත් 30 ගෙයි ආතන් වහන්සේගේ සමාන ලකුණු තියෙනවා කියලා. මොකවත් ගණන් ගන්නෑ. මොකක්වත් දිහා බැලුවට ඒ බලන්න ආතන් වහන්සේ බලනකොටත් එල්ලයක් හිත බලනවා බලාගෙන ඉන්නවා. 30ත් ඒ වගේ තමයි. ඒ නිසා සයිකෝපැත් ඇන් සේන්ස් අල්ලන්න අමාරුයි. ඕනේ භාවනා මධ්‍යස්ථානයේ හොඳම තැන තමයි භාවනා මධ්‍යස්ථාන පිස්සෝ ඉන්න බව දැනගන්න ඉන්දියාව. ඉන්දියාවට ගිහලා බලන්න හැම જાතිම මිනිස්සු ඉන්නවා ඒ වගේ තැන. ඉතින් ඒ තැන් අර මේ ඉදිරියට ජීවිතේන ප්‍රශ්න එන්නේ නැහැ නේ. මොන දිනදයක් කාලා පැත්ත කරලා ඉන්න පුළුවන්. ඒ නිසා ආරියට විසංගේ ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒක වෙන භාවනා කරන එකට හොඳයි. එක්සැම්පල් එක උන වයර් මාරු වෙච්චාම වෙන්නේ මේකයි කියලා දැනගන්න. ඒක නිසා භාවනා කරත් නැතත් පිස්සු කියන එක ලෝකේ තියෙනවා. මේක හරි අමාරුයි. මට උගන්වපු ධම්මික හමුදොත් කතා කරලා අන්තිමට කිව්වා මම දැන් වැඩි භාවනා උගන්වන්න යන්නේ මේක සාමාන්‍ය සතුටුමත් වෙන්න කියන මේ මෛත්‍රී භාවනා කරන්න කියනවා. මොකද මේ භාවනා කරන්න තරම් පිං නැති කෙනා කරන්න ගියොත් අර මිරිකල අල්ලන්න හදනවනේ ඈත තියෙනවා. ඉතින් එතකොට මනසේ ඩිස්ටෝෂන්ස් එනවා. උපක්‍රම නැතුව නෙවෙයි යාට ඒක කියා ගන්න බෑ. ඉතින් ඒකට හේතුව දැඩි ප්‍රතිඵල අපේක්ෂා කිරීම. එවනද මේ සීලය පුංචි කළ සැලකීම. එතන මේ ශ්‍රද්ධාව වගේ කරුණු නැතුව මේ භාවනාව මේ ලෞකික දියුණු සඳහා කරන්න යන්නේ. මැජික් බලන්නයි, පෙර ආත්ම බලන්නයි, නිවන නෙවෙයි වෙන මොනවාද. ඉතින් ඒවා බොහොම මේ අතුරු මාර්ගවලට හරවන සුළුයි. මේ ගමන නිවන සඳහා යන ගමනක් නම් ඒ ඒකෙදී පිස්සු වැදෙනවා කියන කතාවක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. වෙන්න තියෙන අවස්ථා සාමාන්‍යයට වැඩිය අඩුයි. දැන් සම්හංශ මේ වගේ අවස්ථාවක ප්‍රශ්නේ ඥානය තමයි කියවලා දැන ගැනීම ආදී දේ මම පළවෙන පසු කියලා. මම ඇත්තටම උදාහරණයක් ගත්තොත් ඔබ වහන්සේගේ මේ අවස්ථාවේදී පොත අත්තර වතාවක් කියවලා ජීවිතේ මම වර්ක සෙන්ටර් එකට යනකොට භාවනා කරනකොට ඇත්තටම මට කවදාවත් මේ දේවල් බයක් නම් හිතුන්නේ ස්වාමීන් වහන්සේ අලුත් දේවල් අත්දකින්න. ඒක සතුටක් වෙන නිසා බයක් දැනෙන්නේ කායිකා පිටිකා පිටි වෙනකොට ඉතින් ඒක පුදුම තල්ලුවක් නම් මොකද ඇත්තටම මම දැනගෙන හිටියේ ඔබ වහන්සේ ඒකට කෙරෙන නිසා අපේක්ෂා කළේ මොකද්ද කියන එක හඳුනාගන්න පුළුවන් නම් අද වර්ක සෙන්ටර් එකේ දෙන උදව් උපකාර අත්දැක නිසා ඒක එච්චර අපහසුුනේ නෑ. තනියම භාවනා කරන විවරණය අර වෙයි වෙයි ප්‍රතිස්තිරස විදිහට කරගෙන යන පහසුයි සුතමේ යන්නේ බොහෝ දුරට උපකාරයි. ඒක නිකන් හරියට මේ ස්කවුට් තිනේ කැලේකට ගිහලා කැම්ප් එකක් ගන්නවා වගේ. බය නම් යන්නේ නැහැ. ගිහිල්ලා ඒ සතෙක් කුරුල්ලෙක් කෑ ගන්න දැක්කත් බය වෙනවා. ස්කවුට් කැම්ප් යන්නේ නැගෙදිටලා හිටපන්. ඒක ඕනේ. ස්කවුට් කැම්ප් වලට යන්නේ කැම්ප් ඇට්මොස්ෆියර් එක ගන්න ඒ රිස්ක් එක රන් කරන්න. අන්නේ රිස්ක් එක රන් කරන කීක තමයි පරිශන තෘෂ්ණමය. ආර්ය පරිශන කියන්නේ ඔක්කොටම නෑ. ඒක එහෙම නැති කෙනෙක් අමෝරායෙන් භාවනාවට දාන්නත් නරකයි. ඉන්දියෙන් භාවනා කරන්න ඕන කියලා යාර කියන්නේ හොඳම වැඩේ තමයි බබා සූප්පක් කරලා පැත්තකට වෙන්න දානියක් දීලා ඉන්න. ඊළඟට එච්චරයි අර ගැලපෙන්නේ. ඒව නැති දේවල් දැම්මොත් එක වෙන්නේ අර තියෙන අවුල් අවුලක් වෙන්න පටන් ගන්නවා. භාවනාවට එන්න ඕනේ භාවනාවට කවුරු හරි ගන්න ඕනේ තම කැමැත්තෙන් ආපු කෙනෙක් පමණයි. කිසිම විදියට අම්මා තාත්තා කිව්වයි කියලා හෝ ඒ එන කිසිම කෙනෙක් ෆිට වෙන්නේ නැහැ. මම දන්නේ මම දැකලා තියෙනවා නිසන් වනේට අම්මා තාත්තා කියලා දක්කලා තියෙන යනවා දරුවා. මම සන්තෝෂයක් එන්නේත් නැහැ ඒකට. ඒ කෙනාගේ බනාපෙන් ආවොත් එයත් එක කෙලිම ගන්නව කරන්නේ නැතුව කරන්න බෑ. නර ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ විඥානයේ නාම ධර්මයක්. නාම ධර්මයක්. ඔක් පැහැදිලිද? මම කෙලියේ ප්‍රශ්නේ විදිහට ස්වාමීන් වහන්සේ එක්ස්ප්ලනේෂන් එකක් බලාපොරොත්තු වෙනවා දැන් මේ ඔකේ. නෑ ඒක තමයි උත්තරේ දෙන්න දෙන්නවා. අනුමත විඥාන එතනදී එතන නාම රූප කියන තැන නාම වශයෙන් පෙන්වන්නේ වේදනා සංඥා වේදනා චේතනා වේදනා පස්ස චේතනා සංඥා මනසිකාර. ඒකේ එතන නාම කියන එක ඩිෆයින් කරලා තියෙනවා. ඒක එක කන්ටෙක්ස්ට් වල හැටියට යෝක ඔග්ග වෙලාට අර අපි ධර්මයේ උගරනවා. නාම ධර්ම කියන දැන් වල හිතයි, චෛතසිකයි තමයි නාම ධර්ම කියන්නේ. එනිසා ඒ අනුව බලනකොට හැම නාම ධර්මකම විඥානය පැවතිය යුතුයි. මේ මහා නිදාන සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රය වගේ වල නාම ධර්ම කියලා විස්තර කරන්නේ ඔය පස්ස පංචමක ධර්ම ටික විතරයි. පැතුම් ගමයි ස්වාමීන් වහන්සේ වෙන ගැටලු තියෙනවා නම් ඉතින් ඉන්නසේ දැන් මේ අවස්ථාව. අපිට තියෙනවා තව පැයක ඉතිරි කාලයක්. එහෙම නැත්නම් සනාත ඒ කොමනවි ප්‍රශ්න කරනවා. ඔව්. සනාත දැන් අර අවසානයේ ආනේ ආනාපාන කියන්නේ ඉන්බෙක් අවුට් අන්තිමටම ඇලැස් කරන විදිහට ධාතු වශයෙන් බලනකොට හරිද ධාතු වල කියන්නේ අපෝතේජ වායය පටවි ඒ ධාතු හතරක් බලන්න පුළුවන් නේද ආකාර ඉන්ද නිමිති දේශිතේ ඒක තමයි ඒ කියන්නේ පටවි ධාතුව කිව්වහම තද්ද ලක්ෂණාගේ ලක්ෂණයක් වෙන්නේ. එතකොට ඒක දරණ දරණ ස්වරූපයක් තියෙනවා. ඒට ආසන්න කාරණා වෙන්නේ ආපෝ තේජෝ වායෝ. ඒ වගේ ලක්ෂණ තියෙනවා. නමුත් අරමුණ දිහා බලනකොට මේ ඔක්කොම එකට එන්න පටන් අරගත්තාම තේරෙන්න පටන් ගන්නවා මූල ධර්ම වශයෙන් පටවි ධාතුව වෙන් කරලා හිටියට ප්‍රායෝගිකව පටවි ධාතුව කවදාකවත් ආපෝ තේජෝ වාය නැතු ඉන්න බෑ. මේ ඔක්කොම එකම මේ හතර දෙනා හැම වෙලාවෙම වේදිකාවේ ඉන්නවා. අන්නේ විදිහට බලනකොට මේ ධාතු හතරටම කෞකිලික ලක්ෂණ තිබුණාට මේ වගේ තියෙන පොදු ලක්ෂණය තමයි ඒකට ඇතිවීමක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඔව් පොදු ලක්ෂණ අන්තිමට දිය වෙලා මේ ඔක්කොම නිකන් එනවා යනවා විතරක් එන්න පටන් ගන්නවා. ඒකේ උච්ඡන්න භාවය වැඩි වෙනකොට සමීපස්ත භාවය වැඩි වෙනකොට ලං කරලා බලනකොට මේ වට වියාපෝතීජෝ කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් මේක ගොජ දාන්න බට. ගොජ දාන්න පටන් ගත්තාම ඇතිවීම නැතිවීම දෙක තමයි පේන්නේ. ඒ නැතිවීම නැතිවීම දෙකේ ධාතුවෙන් කරන්නත් බෑ ආස්වාස් ප්‍රස්වාස් වෙන් කරන්නත් ඔක්කොගෙම නිකන් මේ ත්‍ෘත්තල දෙකක් දාලා. හදකට දැම්මට පස්සේ මේ අර පළතුරුද මේ පළතුරුද කියලා වෙන් කරන්න බෑ ඔක්කොම කලවම් වෙලා තියෙන. එතකොට පේන්න තියෙන්නේ මේක සීක්‍රෙන් ඇති වෙන්නේ නැති වෙන ගතිය. ධාතු හරහා තමයි මේ කතාවට පයින්නේ. ආනාපානයි කියලා කියන්නේ සම්මුතියක්. ආස්වාද ප්‍රසවාස. ආස්වාද ප්‍රසවාස ක්‍රියා කරන ධාතු කියලා කියන්නේ පරමාර්ථයට යන්න දොරටුව. ඒ ධාතු හතර වශයෙන් තේරුම් ගත්තොත් ආනාපානෙ තේරුම් ගන්න ධාතු හතර වශයෙන් වම දකුණ තේරුම් ගන්න ධාතු හතර වශයෙන් පිම්බි මැකලිම තේරුම් ගන්න ධාතු හතර වශයෙන් අතක් කිස්සවනම ඔක්කොම ක්‍රියා වෙන්නේ ධාතු හතර වශයෙන් එතකොට ඒක හරියට ඉංග්‍රීසි භාෂාව වගේ නිකන් අපි කියන ජාත්‍යන්තර භාෂාව. ඒක දන්නවනම් ඕන දැනක ඇවිදින්න පුළුවන්. අපි සිංහල දැනගත්තොත් ඇවිදින්න බෑ. ඒක ආසස් ප්‍රසස් කියන එක මේ මේ වගේ මේ ගෝත්‍රික භාෂාවක් නැත්නම් ජාතිකයිති භාෂාවක්. පටවියාපෝතේජ කියලා කියන්නේ යාත්‍යන්තර බාධා හැමතැනම පාවිච්චි කරනවා. එතන ආශ්‍රද ප්‍රසවාස කියන්නේ රුපියල් වලට අපෝතේජ වායු කියන්නේ ඩොලර් වලට. ඩොලර් තිබ්බම ඕන දැනක අපිට ඒක ගණන් කරගන්න පුළුවන්. අනිත් වගේ අපේ විනිමය අපි මාරු කරගන්නවා. මේක ඕන තැනකට යොදාන්න පුළුවන් භාෂාවක්. ඒක තමයි අතරමා ධාතුන්ගේ භාෂාව. හතරමා ධාතුන් භාෂාව කියනකොට බිම්බි මේ කිලින් පටන් ගන්නවා. පානබාණයෙන් පටන් ගන්නවා. අමෙන් දකුණෙන් පටන් ගන්නවා. තෙචින්දා වැඩ කරන කොට කරන මොන ක්‍රියාකාරකම් පටන් අරගත්තත් ඒක ධාතු හතරක් විතරයි. ඒ ධාතු හතර සැක කරන්නේ නැතුවට නිසින්ින්ද එන්න තුනහම ඒ ධාතු වල තියෙන එනවා නටනවා යනවා. එනවා නටනවා යනවා එච්චරයි. ඒකට ඊට පස්සේ බින්දගෙන හිටියත් භාවනාවේ ඉඳගෙන හිටියත් භාවනා නිදාගෙන හිටියත් භාවනාවේ මොන දේ කරත් ඒ මේ ව්‍යාකරණයට වැටෙනවා. එතකොට මේ බුද්ධිලට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර ලස්සනට මෙච්චර ප්‍රසිද්ධියේ මේ ධාතු මනසිකාරයේ මේ අනිත්‍යතාවය පෙන්නද්දී අපි මේ මේ ආනාපාන වගේ සම්මුතියකට ගිය ගමන් ඒක ස්ථිර භාවයක් පේන්න පටන් ගන්නවා. ධාතු මනසිකාරයේ කිසිම ස්ථිර භාවයකට වාක්‍යයක් දෙන්නේ නැහැ. ඒක වෙන්නනේ ට්‍රාන්සියන්ට් එක කියන ෆ්ලක්ස් එක. ඒකට කියන්නේ සම්පති කියලා අපි පාලියෙන් සඳහන් කරන සම්පතියක්. ප්‍රවාහය. අනේ ප්‍රවාහයට ලං වෙලා බලපන නිසා තමයි අපි මෙච්චර කල් සම්මුති දාගෙන නන් දාගෙන ආකාර දාගෙන ලිංග දාගෙන මේ අපි කරදර වෙන්න පටන් ගත්තේ. මේ මැෂින් එකේ කාගේ හරි බැටරි බෑලා. සමහරවිට මාමුල අවස්ථාව කියන්නේ ඒ කියන්නේ මේ මේ සර්වචනාංශයේ න්‍යායක් තියෙනවා. මම හිතනවා තේරුම් ගන්නවා නම් ඕනෑම සංස්කාරයකට උපාදයක් විපරිණාමයක් භංගයක් තියෙනවා කියන එක පිළිගන්නවද නැත්නම් ඒකත් විස්තර කරන්න ඕනෑම සංස්කෘතික හට ගැනීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැති වීමක් තියෙනවා. ඒකට අපි සංස්කාර කියලා කියනවා. ඒ නිසා ඕනෑම සංස්කාරයක තියෙන ලක්ෂණ තමයි ඇතිවීම විපරිණාම වීම සහ නැතිවීම. ආන්නීම නැතිවීමේදී අපේ පුහුණු කරපු නැති හිත දකින්නේ ඇති වෙලා අර විපරිණාම වෙන ගොරෝසු අවස්ථාව විතරයි. ඉතින් අපි සාමාන්‍ය ජීවිත ගත කරනකොට පුතඥයා මේ ගොරෝසු එකෙන් ගොරෝසුකට පැන පැන යනවා. ඉතින් කාදාවත් ධර්ම ඥානයක් එන්නේ නැහැ. බුදුජානක කියන නිසා උඹට මං කියන දේ අහනවනම් ඔය ඇති වෙන්න ඉස්සර වෙලා උඹට දැනෙන්න ඉස්සලා තිබුණු අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මෝරලා දැනෙන මට්ටමට එන්නේ. අපේ සංවේදී මට්ටමට එන්නේ. සංවේදී මට්ටමට යට ඒ ගොඩනගෙන අවස්ථාව දෙනවා. අන්න ඒක බලන්නේ කියලා. එතකොට ඒක දක්ෂ වුණොත් එimhe යට හටගන්ම සහ පැවතීම කියන දෙක තේරෙන පටන් ගන්නවා. ඒක ලොකු භවනාට වැසගන්මක් ප්‍රතිසම්පාද කියන්නේ ඒක. එහෙම බලාන ඉන්නකොට ඉන්නකොට පේනවා මේ ලාවට පටන්ගෙන මේ ගොරෝසු වෙච්ච සිද්ධිය එතනින් අතර වෙන එක ඉවර වෙනකොටත් නැති වී යාමක්, ඡේ වී යාමක්, වැය වී යාමක්, නිරෝධයක්, තුනී වී යාමක් සිද්ධ වෙනවා. පටන් ගන්නකොට ඇති වෙනවා වගේම නැති වෙනවා කියන්නේ. මේ වැඩ දෙකේදී යම් වෙලාවකට යෝගාවචරය මේ සිද්ධියක් කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් නෙවෙයි, එක ක්‍රියාවක් නෙවෙයි, ක්‍රියාවලියක් කියන එක තේරුම් ගන්න. එතකොට ආස්වාසිත ක්‍රියාවලිය, ප්‍රසවාසිත ක්‍රියාවලිය. මෙන්න මේකට සමීප වෙලා බලනකොට ඒ චිත්ත නියාමයක් තියෙනවා. ඒකේ අර ලං වෙලා බලනකොට මේ ඇතිවීම නැතිවීම දෙක මෙතෙක් කල් පෙන්නුනේ නැහැ දැන් පේන විස මෙතෙක් කල් පෙන්නුනේ ඇති වෙලා කරන රංගනේ විතරයි මුදුවට බලනකොට ඇතිවීම නැතිවීම දෙක පේන්න පටන් ගන්නවා පේන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය බය වුනේ නැත්තම් මේක නිකන් අවක්කාරයක් වගේ පේන්නේ මේක පේන්නේ ගොජ දානවා මේක පේන්නේ නිකන් වැස්සට වතුර කඩකට වහිනවා වගේ ඊට බය වෙන්නේ නැතුව බලන්නේ හිටියොත් ඉදිරි ගමනේදී ඇතිවීම නැතිවීම පැවතීම නොපෙනී කියලා නැතිවීම පමණක් පේන අවස්ථාවක්. ඒ යෝගාවචර කරන එකක් නෙවෙයි ඒක. මොකද මෙතෙක් කල් එක දැක්කෙම නෑ. මෙතෙක් කල් සංසාරේ කවදාවත් දැක්කේ නෑ. දැකලා තුනක් දැක්ක තුනේ විපරිණාමයේස හටගන්න විතරයි. ඊට පස්සේ මේ තුනම සමාන වෙන්න ගියාම ඇසිවි නැති මෙන්න පටන් ගත්තාම ඒ අර සංසාරේ තියෙන බය නිසා සංසාරේ තියෙන ගැළවීම නිසා විමුක්තියක තියෙන රසය තේරීම නිසා අර ක්ෂය වෙලා යන පැත්ත, වැය වෙලා යන පැත්ත, විමුක්ති වෙන පැත්ත, නිරෝධ වෙන පැත්තේ තමයි රහස තියෙන්නේ කියලා අහුවෙන්නේ. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒක අහුණාට පස්සේ යාට පහට ගන්නක් හෝ වෙනස් වෙන ගතියක් බල බල ඉන්න වෙලාවක් නෑ. එයා හිතනවා මේ මල්ලෙන් ගහලා මෙච්චර කල් මේක තිබුණා මම දැක්කේ නෑ. අද මට පේනවා කියලා ඒක නෙවෙයි අමානුෂික ආසාවක් එන්න පටන් අර ගන්නවා. මේ දේවල් වල නැති වෙන පැත්ත බලන්න. ඒවා අර දෙකම බලලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ වෙලාව ස්පෙෂලායිස් වෙන්නේ ඒ නැති වෙන පැත්ත විතරයි. යන්නේ ඒක තමයි මධ්‍ය ප්‍රතිපදා කියන්නේ. ඒක තුල විතරමයි ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන්න පුළුවන් ඒකට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඉතින් ඒක දකින දකින දේ ආනපානේ ශක්මනේ එතනින් ගියාම ඉතින් දවල් දකින්න පටන් අරගත්තොත් ඒ වලක් ගන්න කවුරුත් නැහැ. ඒ විදිහට බලන්න පටන් අරගත්තා. නමුත් ලෝකෙ පැත්තෙන් බලනකොට ආමංගල්‍යයි. අපි හට ගන්න බලන්නනේ ලෝකෙ උගන්ලා තියෙන්නේ. ඉතින් ලෝකෙ මේ කොලේ වහල ගහක් ගැහිල්ල. දැන් තේරෙනවා ඔය කොයි නැටුම නැටුවත් ඔය සිද්ධිය හැමාරයක් තියෙනවා. අනේ හැමාර වෙනකොට අපි අන්තබන්දයි. අපි නෑ. ඒ කියන්නේ තොවිලි හැමාර වෙගෙන යනකොට අපි මේ සිද්ධිය නෑ. ඒ නිසා සම්පූර්ණ සිද්ධිය බලනවා නම් අපිට වළක්වන්න බෑ. මේ හැම මලක පිපුම මල මලක නැගුම මල පිපුමෙන් හැමාරයි. රලක නැගුම රල පිපුමෙන් හැමාරයි. අනිත් වගේ මේ අපි පටන් ගන්නකොට අපුඩි ගගා බැලුවත් ඉවරේ බලන්න ගිය ගමන් ඒ නිසා කියලා තියෙනවා මේ මේ ළඟදී කවිය කියනකොට අහගෙන ඉන්න එක නතර වේපදේ මට කියලා තියෙනවා කියලා දුන්නා. ගලක් නම් පැලෙති පුපුරති දි รา යති මලක් නම් පිපෙති පරවෙති පිති හැලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක් කණ්ඩ බැරි මේ මරණයේ ඇති. අපි මේක බලන්නේ නෙවෙයි අනේ මල පිපෙන පැත්ත විතරනේ ෆොටෝ ගහලා පිටි ගහගෙන ඉන්නේ. මලක් පරි පරි ගහිලා ගිහිල්ලා පෙති ඇහිලා බට්ට විතරක් ඉතුරු වෙන එක චි හරි කම්ම හරිම කම්ම හරිම කම්ම කාලක මේකේ තමයි රහස තියෙන්නේ මේකයි බුදුහාමුදුරන් විකුණ ගන්න ඕනේ බඩුව අනිත් මේ බලන්න දැන් ලස්සනට බුදු කෙනෙක් පහළ වෙන හැටි මලක් පිපෙන හැටි ගඟක් හැදෙන හැටි අවදාක සත්‍ය නෑ උඹ උඹ නිකන් කිචි කවාගෙන ඉනාවිලක් විතරයි ඉවර වෙන පැත්ත බලන්න ගිය දවසේ මේ මේ මේ කිසි කෙනෙක්ගේ බාධාවක් නැහැ. මොකද ඔක්කොමලා ගිහිල්ලා හැතින ඇති වෙන හැටි බලන්න. නේද? මොකද බලන්න නැති වෙන හැටි බලන්න ගියාම කිසිම ෆයිට් එකක් නැහැ. වෝක් ඕවර් එකක් තියෙන්නේ. ඔක්කොමලා ඒක අමතක කරලා දාලා සම්පූර්ණ බුදුන් එතන ජීවත් වෙනවා. ධර්මයේ එතන තියෙනවා. සීලය එතන තියෙනවා. ඉතින් මේ අපේ දේශපාලන කතාවෙන් කියන මුල්ගල් තියන්න කට්ටිය ඉන්නවා. මුල්ගල් මුල් බැසත් ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ නැහැ. අට ගන්න ඉන්න ඕන තරම් අපුඩි ගහන වෙර ගහන මුල් ගල් තියන්න කට්ටිය. ඒ නිසා කියන මහා සමාරම්භ අප්ප කිච්ච. මා ලොකුවට පටන් ගන්නවා සීතියක් වෙන්නේ නැහැ. ඉවර වෙනකොට කවදාවත් කාගවත් දරුව නැහැ පැත්තකට ගන්න. ඉතින් කියන දෙල්ලම තියෙන ජීවිතේ මේ වෙන ගෙවෙන ගැන බලන එක ඒක අපේ යගයන් ආඩම්බරයෙන් හරි වරකට අවමංගල්‍යය. ඉතින් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒකට හොඳටම ලෑස්ති වෙනවා. උඹ කොච්චර මේ මේ ඉස් බැඳගෙන කොච්චර නටන්න ගියත් ඔය නාටකෙම ඉවරයක් තියෙනවා. අමාරු දිහා බලන්න බලුවොත් එහෙම තන්නි කර මායාව. ඔය කුමල නැටුම් කිලි කවට සිනාදා දැන් අර සිද්ධාර්ථ කුමාරයා බිකී කියතාන දවසේ නාටිකාංගන වෙලා නටන්න පටන් ගත්තා. ඉතින් මොන જાතියට සෙල්ලම් දාගෙන ඉඳද්ද කියලා හිතන්න. මේකත් කරගෙන මියුසික් හදාන බේස් කරගෙන නටනකොට පිටිය හැත වැල්ලා මුදිය ගත්තා. මුදිය ගත්ත පස්සේ අර මිනිස්සු නිින්ද ගියාට පස්සේ බලනකොට අන්න නාටකම දැක්කා. සමහරක් හෙළුවේ සමහරක් නිින්ද වෙලා කෙලවැක් කරනවා. සංගීත භාණ්ඩවල වැටිලා ආ දැන් නාටකම දැක්කම උඩ උඩින් බැලලා කියලා තමයි අපි නිස්සමනේ කරේ. පටන් ගන්නකොට දැක්කම පටන් ගන්නකොට අභිරමණය කරන්න ගියා නම් කොහටද ඇදගෙන යන්නේ? ඕන කෙනෙකුට ඕන જાතියකින් හැඩ වැඩ දාලා දෙල්ලම් පෙන්වන්න හදන. ඉතින් වෙන කොට බලන්නේ මේකට වැඩ ඉවර කරනකොට එන්න පටන් ගන්නවා මිනිහා මිනිහා මනුස්සයා කවුද? සත්පුරුෂයා අසත්පුරුෂයා කවුද? සත්‍ධර්මයේ අසත්‍ධර්මයේ මොකද්ද කියලා බලන්න සිද්ධිය හැමාරේ බලන්න. සිද්ධිය හැමාරේදී අපි සම්පූර්ණ අන්දවන්දය. අන්‍ය විහිිතයි. අපි ඒක කාට හරි බාර දෙලා යන්න බාර ගන්නවා. ඒක භාවනා කරනකොට අභියෝගයේ විදිහට ඒක කොහොමද අපි ඇතින්නම් බලන්නේ කෙනෙක්ව ඔබ්සර්ව් කරලා ඒ භාවනා දිගටම කරගෙන යන නිසා දෙන පරිවිදේ නෑ ඒ ඒ ඒ එන අභියෝගය එනවනේ ඔය අභියෝගය ඉවර වෙන තැන මොකද වෙන්නේ කියලා බලන්න එතන අභියෝගයක් නෑ එනකොට විතරයි අභියෝගේ තියෙන්නේ මේ මහා ලොකුට තේන ගහන්න පුපුරගෙන ආවට වැසට වැස්සයි ඔක්කොම ඒ කියන්නේ එළු දෙන්න ගෙතන්ලක් වගේ කියන එළු දෙන්න පුම්බගෙන යන්නේ ළඟට ගිහින් මෙහෙම කරලා යනවා. යන්නේ මිනිහගේ රණ්ඩු වගේ කියලා කියන හොඳටම බැනගන්න. උඹට බාර ගන්න යන බත් දෙන්නාද මේ බත්තියක් කන්න එනවද කියලා වැඩ දෙන්න මේකට බත් කලබු කියනවා. ඕව නිකන් උපහාසයට තියලා තියෙන සංස්කෘත ශ්ලෝකවල ඔය මොන අභියෝගයක් ආවත් ඒ කෑ ගහන අඬාගෙන ආවත් උඩ බලන්න බෑ මොකද වෙන්නේ කියන්නේ. ඉවර වෙනකොට මොකක්වත් වෙලා නැහැ. අපි උඩ කලින් දුවන්න ගිය මිනිහා අභිගත එක්ක දුවන්නේ. මොකද බලන්නේ ඊට පස්සේ නෑනේ. ඔය ගොරෝමු තරණ වහින්නේ. එක දෙකක් කරලා බලන්න බරපතල අභියෝගෙනකොට අඳුර පොඩ්ඩක් කලබල බලයින්ද කිසිම දෙයක නෑ ඔක්කොම දේ නිකන් අර කේසර කුඹගන් නටාගෙන ආවට වෙන සිද්ධියක් නෑ. වෙන සිද්ධියක් තියෙනවා නම් එතන ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඔය කෑ ගහන තරමට ඔය කියන බල්ල වුරුම් තරමට හපා ගන්නෑ. බල්ල බුරුනකොට දුවන්න පටන් ගත්තොත් ඌ සිංහයා වගේ එළවෙල පනවා. උඩ බලන්න හිටිය ගියොත් එමේ ඉස්සරහට ඒ නිසා අන්නෙවැනි නාලගිරියත් ආයෙනකොට පුදුරෙන් සිදුවන්න ගියා නම් මොකද වෙන්නේ? ආනන්ද මේ වාතර පොඩ්ඩක් ගනින් මන් දුවනවා ඔබත් දුවපන් කියලා කිව්වනම් නියම මොකද වෙන්නේ? ඕගොල්ලෝ ආනන්ද හමුද එන්නකම් ඔබ පැත්තකට යන්න ඕකයිනේ මට එන්න කියාවා. ඊයර කියනවා මචං ඔබත් නම් ගියා මමත් නා ගියා. ඔබ කොරණාඩෙන් අපායට යනවා. එච්චරයි බුදුහාමුදුරු කියන්නේ. නත්නාගේ මහත්නාගේ බුදුහාම බලන 16ක් ඇත්තු අරගෙන මෙහෙම ඉඳවන්න. ජානකගේ තියෙන කාය බල ශක්තිය හැටියට ගල ඇත්තු 16ක් එක රණ්ඩු කරන්න පුළුවන්කම තියෙනවා. කවදාකවත් ඒක කරන්න කියන උඹත් තතා මහත් තතා ඔය කරන්න හදන වැඩෙන් අපායයි. අනුර ඩෝප් එකක් සංසිඳුනා දැනගෙන. දුවන්න ගත්තා නම් යකත් එක්ක දුවන. ඉතින් දුවන්න ඉතල සීලෙ තියෙනවා. මේ මේ මුණ දෙන්න ඉස්සල්ලා. ඒ වගේම ලෑස්ති මනසක් තියෙන මේ වගේ සද්දකදී නරකට කමන්නේ කියලා එන අභියෝග වල හැටියට ඌවගේ තියෙනවනම් හර පද්ධතියක් ඔක්කොම අඳහර විතරයි ඒ නිකන් අර අපි බොක්සින් ගහනකොට ඉගෙන ගන්න ගිය කාලේ ඒ සර් කියනවා මේ ඉතින් ගහන කුක් කුක් ගා තමයි ගහන්නේ දෙක වදිනකොට ඒක උස්කුත් කෙලි මොකක්වත් නැහැ යනවා යන්නේ පටන් ගන්නකොට මේ පුම්බගෙන අඳුර පාගෙන බොක්සින් ගහන්න යන්නේ. දෙකක් වදිනකොට මේ විහිලියට ඉත මොකක්වත් නැහැ. ඒක ඕක කියන කුක්කු කියන අවන්නද උඹට ගොටි කද්දිත් ගහන්න පුළුවන් නම් අන්න බොක්සින් කාර්යයක්. මේ කෑ ගැහිලි මොනවා කරන්නේ කෑ ගහන මිනිස්සු ගා මොකක්වත් නැත්තේ. ඒ මිනිස් කාදාකත් යට වුණ දිලත් නෙවෙයි කරලා තියෙන්නේ. ඒ නිසා ඕනේ අභියෝගයකට එන්න කියන්නේ මැරෙන වෙලාවේ එන අභියෝගකට වැඩි හොඳ මේ හයි හති තියෙනලා අභියෝගකට එන්න කියන්නේ. අර කරන්න පුළුවන් දක් කරලා. දුවන්න කියන හැබැයි මොකද්ද අමාරු වැටුණට පස්සේ අභියෝගෙන්නේ එතකොට අපිට මුණ දිගන්න වෙලාවක් නැති. වහන්සේ කිව්වා මේ අර ප්‍රතිම නැතිවීම හටගැනීම වීම කියන වෙලාවදී බයක් ඇති වෙනවා කියලා අපි නැතිවීම. ඒ වචන දිගින්ද මම හිතාගත්ත උපත විපත කියන්නේ කියලා හිතන විපත කියනකොටම නිකන් සැලවීමක් ඇති වෙනවා. ඒක කියන්න කියනවාද දැන් මොන දෙන්න වෙනවා නේද කියලා. ටිකක් වෙලා යනකම් ඒක අභියෝගයක්. ඒක බාර ගන්න බැරුව. නමුත් එතකොට මැරිලා ඉවරයි. මැරිලා ඉවරයි. කියන්න විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. සමන්වාසයේ සාරවත්ය සාරචරෝ අපි ඒකට අවශ්‍ය අපේ නැහැ අපි ඒ ආකාරයට නිමිති අරගෙන ඒකේ රූපය සජීවී කරගෙන අපි ඒක ස්පර්ශ කරන එකද මේ වගේ එකක් පරිසම්පස්සයට උදාහරණයක්ද ඒක නැති කරන්ද මේක ස්ථිරව පවණය කරන එක නැත්නම් විද්‍යාත්මක වශයෙන් සවන්නේකද ප්‍රයෝගයේ නැත්නම් රාජ්‍යයක් තියෙනවද අපි ඒක ඉවර කළා. මොකද දෙක තුනක් ගියාම මට මතකයි. මම අහන්න කැමති සභාවෙන් කවුරු හරි මේකට උත්තර දෙන්න කියලා. අපිට යමක් භාවනා කරනකොට gedේ ඥාතියක් මත වෙන අපි ඥාතියගේ විස්තර හොයා ඒක මේ විග්‍රහ කරන එකද කරන්නව නැත්නම් මේක හුදු මනෝ විකාරයක් කියලා පැත්තක දාන්න කරන්න තියෙන අපි කොහොමද පිළිපදින්නේ? ඉන්න ඉන්න ඔය ඉතින් අපි අර විශ්ලේෂණය එතකොට අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. break the relationship, kind of encounter a lot of things. ඒකයි වෙන්න පුළුවන් දේ නමුත් යෝගාවචරයේ ඇටිටියුඩ් එක මොකද්ද වෙන්න ඕනේ මේ වගේ දෙයක් එන්න. ආ ඒ වගේ නේද? අපි ඔය ආකාර වල නීති ඒ සේවා සිහින බල විචාර කරන්නේ අපේ primary object එක. අනිත් ඒවා වෙන්න තියෙන වාරණසි දේක පුළුවන් තමයි නේද? මේ භාවනා ආරම්භ කරලා ඉතින් විස්තර කරලා ඒක විතරයි මේ හාරකම පාඩපාඩේ ඒක දිහා බලපන බලපන ඒක ඒකේ සංසිඳීම යන යනකොට ඒක විතරයි මේ ලක්ෂණ වෙනම බලපද අනිත්‍ය බලන්න භාවනා මතක් කොහොමෙන් හරි අදහස් කරන්නේ මේ උද්දේ මේ ආකාර ලිංග නිමිති උද්දේශ තියෙනකන් සංසාරේ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඕන තරම් ගලන්න ඉවත් තියෙනවා ඒ කොච්චර ගැලුවත් ඒව වාර ගන්න නැතුව හිටියොත් අපි නිවෙන එක. ඒ ආකාර උද්දේශ නිමිති ඇත්තටම මේ පේන දේ වෙන්න පුළුවන්, gedara තියෙන එක වෙන්න පුළුවන්, වෙන තැනක තියෙන එකක් පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒක මනෝ විකාරයක් වෙන්න පුළුවන්. කොයි දේ හරි පෝෂණය කරනවා කියලා කියන්නේ දුක පෝෂණය කරනවා, සංසාරේ පෝෂණය කරනවා වඩනවා. නමුත් බුදුරජාණන් කියන ඕවයේ එන දේවල් වලින් නෙවෙයි තීන්දුව වෙන්නේ උඹ ඒවා අල්ල බදාගත්තොත් උඹ විඳවන්න වෙනවා හැබැයි මම උඹට කියනවා අල්ලන්න නැතුව ඉන්න පුළුවන් පුළුවන් නම් අල්ලන්න දෙන්න එතකොට ඒක තමයි නිවන කියන්නේ ඒකනම් උත්තරේ මහත්ය මොකක්ද හිතට ගන්න ඉවලා. නෑ මුන්නේ කිව්වගේ ඒ බාහන මොකක්ද ආන්නේ. සරණ භාවනාවේදී ඒවා දෙනකොට මම හිතුවා මම මේ අසන්න යන්නේ ඒකේ ආකාර නිමිති වගේ දේවල් වගේ තමයි මම අසන්න මේ වස්තුව ගැන මම ඒවා පිළිතුමයි කියන්නේ මම මේ මට අදාළ නෑ කියලා කියන්නේ නම් දුරපත් වෙන ඉස්සරහින් අදහසින් මම ඒකත් හැරෙන්නේ ඒ ටික හරි. එතකොට නමුත් දර්ශනයේ නාමයෙන් sannivedanaye නාමයෙන් මහත්යට පුළුවන් සක්මන් කරනකොට මොන ආකාරයෙන්ද මේක මගේ ඔළුවට ආවේ මොන නිමිත්තෙන්ද මගේ ඔළුවට ආවේ මොන ಉದ್ದೇಶයෙන්ද මගේ ඔළුවට ආවේ මොන ලිංගෙන්ද ආවේ කියන එක කියන්න පුළුවන් අල්ලලා නැහැ අල්ලන්න ඕනෙත් නැති බව දන්නවා ඒක කිව්වනම් ආගෙන ඉන්න කෙනාට sannivedini ඩග්ගාල සිද්ධ වෙනවා මට මේක ආවේ අසවලාගේ නම මතක් වෙන්නේ. නැත්නම් අසවලාගේ රූපේ මතක් වෙන්නේ. නැත්නම් ආකාරයක් මතක් වෙන්නේ මොකක් හරි කෙනා වැඩ කෙනෙක් වෙන්නේ. එන්නකොටම දැනගන්න ඕනේ බිල්ලා එන්න ඉස්සෙල්ලා යෝ ලකුණු අවිල්ල තියෙන්නේ. ඕකත් තිබ්බා. එන්න තියෙන එකත් තමයි කියලා අතහැරලා. නමුත් ආපු එන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ආකාරයක් වශයෙන් එන්න පුළුවන්, ලිංගයක් වශයෙන් එන්න පුළුවන්, නිමිත්තක් වශයෙන් එන්න පුළුවන්, උද්දේශයක් වශයෙන් එන්න ඒ බුදුහාමුදුර අපිට සංනිවේදනය කරන්න ඇති. ඒ නිසා මහත්තයා report කරනකොට report කරනවා. මම මම සක්මන් කරනකොට මට කෙනෙක්ගේ ලකුණ පෙනෙනවා. කෙනෙක් වැඩ කරන ආකාරය පෙනෙනවා. එතන යාර කියන නම මතක් වුණා. නැත්නම් ඒකේ මම අරගෙන තිබුණ නිමිත්ත මතක් වුණයි කියලා කියනවනම් අර දෙන තොරතුරු හරියටම sharp. හැබැයි මේ තොරතුරු හම්බුනායි කියලා ඒ අභිරමණය කරනවා කියන එකනේ අපි දන්නවා විදි පිටි මතාරින්න ඕනේ. ඒකම පහගෙන ඉන්න එක තේරෙනවා. මේ මිනිස්සයා බේරිලා විතරක් නෙවෙයි මාසේ අනික් කෙනෙක් බේරන්න කියන හැටි දන්න. ආස්වාද ප්‍රස්වාස සංසිඳනවා කියන අවස්ථාවේදී මේ අවස්ථාවේ ආස්වාද ප්‍රස්වාස සිදුවෙනවා නම් අපි විදේකින් දිනනවා නෑ ඒකෙදි ආකාරය ගන්නෙ නෑ ලිංගය ගන්නෙ නෑ නිමිත්ත ගන්න උද්දේශය ගන්න ඒක හැලිලා. කරුණාකරන ආනාපානේ නැත්නම් නිදිමත ඒකෙන් සරුප්‍රඥායි මහවතු සරුප්‍රඥායි ආනාපානේ නවත්නවා එතින්දී ආකාරය නැති වෙනවා ලිංගි නැති වෙනවා නිමිත්ත නැති වෙනවා උද්දේශ නැති වෙනවා යාට පේන්නේ නැති වෙනවා වගේ තමයි ආනාපානේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඒකට දෙන්නම්ම නම් ටිකයි එකයි සංසාරේ දුවන්නේ ඒ ටික නැතුව නම් ආනාපාන නැතුව වගේ තමයි ඒක මොස්ම ගැනීමක් කියනවා නෑ යාට ඒ ওই පැත්ත අපිට අදාළ නැහැ. අපිට අපිට ඒක තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. අපිට තියෙන බලපෑම් ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ විනය හිටියාම මොකද අපිට නැතුවම. ඒක නිසා මේ මේ කවුද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මට මතක නෑ මොකද්ද නදියක් ළඟ නාන මේ භාවනා කරනකොට ඒ ශාන්ති කියනවා ධ්‍යානින් දැද්දි මට අලියෝ කෑ ගහනවා වුණා. අලිය පුංචිනාද කරනවා වුණා කියලා පේසට ඇවිල්ලා ගියේ. ඉතින් සංඝයාට මතක් කරනවා යකෝ එහෙමනම් කොහොමද විද්‍යාහන ගෙහින්නේ? කියලා බුදුරජාණන්සේට කියලා චෝදනා කරනවා. සාමාන්‍යයෙන් මා මොග්ගලන් ස්වාමීන් වහන්සේ ආ උත්තර මනස ධර්ම ප්‍රකාශ කරන්න පටන් අර ගන්නවා. මේ ධ්‍යානක ඉඳද්දි මට මේ සද්ද ඇහුණයි කියලා කියනවා කුංචිනාද කරන ඇහුණයි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා ධ්‍යානෙ ඉඳද්දි නම් අහන්න බෑ. නමුත් ධානයෙන් කැඩිලා ඇහිලා ඒ ගමන්ම දැනගෙන ආය ධානයට ආවට පස්සේ නිකන් ඇහුවේ නැතුව වගේ තමයි යන්නේ. ධානය කැඩිලා නැහැ වගේ. නමුත් අතරමැද සත්‍යහන්න පුළුවන් අන්නෙමෙනි උත්කෘෂ්ඨ හැකියාවක් මුගලන්නට තියෙනවා. අනික් කට්ටියට එහෙම කැඩිච්චාම ඒකේ බලපෑමක් හිටිනවා. අර යත හිටින්නේ නැහැ. ඒක නිසා මේක උත්කෘෂ්ඨ අවස්ථාවක් කියලා කියනවා. ඒ වගේම පාවොක්සයිඩ් එක පොත මම පරිවර්තනය කරනකොට ඔය වගේ ප්‍රශ්න ඔය සමත භාවනා කරන අයට අහදී ලොකු ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ හිතාන ඉන්නේ මේ ආකාර ලිංග නිමිති උද්දේශය ආනාපානය දෙකම එකයි කියලා. ඉවරදිපු නම් වණන් ටික වෙනස්වත් බඩුව එකයි. දැන් අපි අක්කා නංගි වෙන්නලා අක්කව කතා කරවන්නේ. මිනිස්සු ආට පස්සේ නංගි වන්දලා කියලා වෙන්න මෙන්න ලිංගෙ මෙන්න ආකාරය මෙන්න උද්දේශය කියලා අනේ අර මිනිස්සු හිතුවා මැදි හරි කියලා. ඉතින් බොහොම ආසාවෙන් ගිහිල්ලා පූර්වණ කරපස්සේ අනම්මනම් කරලානේ කියන්නේ වේල් එකක් දාලානේ. නැදලා ඇඟිලි දෙකට ගහලා දුන්නා කැමති නම් ගිනිපන් නැත්නම් නිකන් හිටපන් බලනකොට ගේ ඇතුලේ නංගි අක්ක දිගේ දීලා ලිංග දෙන්නේ ආකාර ලිංග නිද්දේශ ටික විතරයි නංගි ගේ ඇතුලේ ධර්මංශ කට අරගෙන ඉන්නේ නංගි හම්බෙයි කියලා මේ එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් හැම එකකම අක්ක වෙල්ලා නංගි දෙන එක නංගි වෙල්ලා අක්ක දෙන එක තමයි කරන්නේ බඩුව හොඳ නම් කියා බඩු දෙයක් තියෙනවනේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේම නංගි කියන්නේ අක්ක දෙන එක තමයි. ගෙදර ගිහලා බලනකොට ඔයි කියන මොකක්වත් නැහැ. නාටක කරන්නට. ඉතින් බුදුරජාණන් කියන ඔබ බඩු මිලදී ගන්න ඔය බඩුව නෙවෙයි. ඔබ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණ ඇති වෙච්ච චන්දරාගය. ඒ චන්දරාගය නැත්නම් ඇඩ්වර්ටයිසින් එකේ මුන්න දහන නැට නැටුවත් මොකට එහෙම අපෙන්නේ? ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය විතර කවුරුවක්වත් දන්නේ නැහැ ඔය ලිංග නිමිති උද්දේශාකාර දෙයක්. උන් තමයි එක්ස්පර්ට්ලා එහෙම නැත්නම් මිනිස්සුගේ මනස ට්විස් කරන්න කරන්න ඕන වැඩ. අද ලෝකෙ වැඩියෙන්ම ගෙවන ජොබ් එක. ඒ කියන්නේ කට්ට කයිරාටික වෙට්ට පිටුල පාහර් පරට්ට ඔක්කොම වැඩ ටික තමයි යන්නේ. ඕක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ. මුදලාන්සේ ධාම දැනගත්තා මේ මොලේ වැඩ කරන්නේ සීඩ් බඩුවත් එක්ක නෙවෙයි ඒකේ නමත් එක්ක. ඒකේ ලිංගෙත් එක්ක ඒක ආකාරයත් එක්ක තමයි අපි හිනමවන්නේ. ඒ නිසා මේ දේ ඔයින් ස්වාධීනයි. ඒක අතාරින්න පුළුවන් නමුත් මේක අතාරින්න බෑ. ඒ නිසා ඒක තියාගෙන හරි කවන්න මේක අතාරින්න පුළුවන් නම් අපි ඒකෙම නිදාසනයකම නිදාස. ඒක හරීම දාර්ශනික ගැලවීම ගැලවෙන්නේ බිසිද්ධි දෙයින් ගැලවෙන්නේ නැහැ. අපි කොහොමද දේ අල්ලලත් නැහැ. අල්ලලා දින්නේ දේ ළම ಉದ್ದೇಶය. ඒ නිසා ඒකේ ලිංගය ඒක ආකාරය ඒකේ නිමිත්ත. ඉතින් ඒක දෙයක් කරගෙන තමයි අපි මේ සැලසුම් හදන්නේ. මොන තරම් හීන ලෝකයක්ද තියෙන්නේ මොන තරම් මායාකාරී ලෝකයක්ද තියෙන්නේ මොන තරම් මේ මිරිගුවක්ද තියෙන්නේ කියලා ඒ නිසා මුළු මේ වැඩපිළිවෙම මේ චින්තන රටාවම මායාවක් ලීලාවක් මිරිඟුවක් හීනයක් ඒ හීනේ නැගිටපු එකාර කියන ප්‍රබුද්ධ වෙනවා කියලා බුදුහාමුදුරන ප්‍රබුද්ධ කියන නම නිසා තමයි බුද්ධ කියන නම ඇහිලා තියෙන බුදුහාමුදුරනේ හීනේ නැගිට අනිත් සේර මේ මේ කරන වැඩ ඔක්කොම බුදුහාමුදුරනේ හීනෙන් දඟලනවා මේ මිනිස්සු රාගෙන් ද්වේෂයෙන් මොහෙන් මත් වෙලා ඒ හීනේ ඉඳගෙන නටන්නේ මේ නටලා අන්තිමට නටපන් තොරේකුත් නැහැ බෙරේ බලුකුත් නැහැ මැරෙන වෙලාවට ඔක්කොම මැරෙන එක තාලෙට. විද්‍යාන කිව්වත් පිළිම කිව්වත් දිනුවත් පෙරදුනත් සාර්ථකුණත් අසාර්ථකුණත් ඒ වෙස්ටර්න් කෙනෙක් කියලා දෙන අපේ ජීවිත සමීකරණේ එක එක නාගේ සමහරව හරිය දිග සමීකරණ සමහරව බොහොම සරල සමීකරණ කොහොම වුණත් මරණ වෙලාවේදී කොයි සමීකරණයක් සුළු කෙරුවත් උත්තරේ බිඳුවයි. නටනකන් තමයි උඹ දිනලා මම පෙරදිලා උඹට හරි ගිහිල්ලා මට හරි ගිහිල්ලා කියන ඔක්කොම සමීකරණේ අන තියෙන කන් තමයි. මරණ මොහොතේ කියන්නේ සේරම බලාපොරොත්තු සුන් වෙලා ඌනව හුත්වයි දහති දේහං. ඌන භාවකේ යුක්ත මේ දේහය අතාරිනවා. රාජාච අඤ්ඤායත බව මනුස්සා රජ්ජුරෝද අනිකුත් බොහෝ ජනතාවද හිග භාවයෙන් අතෘප්තිකර තත්ත්වයෙන් මේ දේහය දීලා දානවා. එක් එක්කත් නැතිව මානව ඉතිහාසයේ මරණ වෙලාවදී ඇති කියලා. කොයි එකද ඒකයි. ඉතින් එතකම් මේ දිනන දිනෙදි ඊයර මේ හීනෙන් කැම ගාවට පස්සේ බඩ පිපෙනවා කියන කතාව අහලා තියෙනවා. බඩ නරක් වෙච්ච දවසට හීනෙන් කැම කනවා. කන්නේ කුණු කෙල ටික තමයි. කුණු කෙල ටික අරගෙන බඩ නරක් ඒ කෑම කන දකින්නම බන්නරක් උනාට පස්සේ තමයි කෑම පේන්නේ. ඉතින් මේ කන කෑම මේකක්ම හීනෙන් කන කෑමක් තමයි. මේ දැක්ක දැක්කන එක. හීනෙන් කන කෑමක් තමයි මැෂින් එක දුවන්න පෙට්‍රල් දාන්න. අපි ඉතින් ඔය පෙට්‍රල් බි ජපන් කෑම කියනවා, චීන කෑම කියනවා, ඕස්ට්‍රේලියානු කෑම කියනවා, අරක කියනවා මේක කියනවා මොන ජාතිකේ දොකත් කාබෝහයිඩ්‍රේට් මේද සහ ප්‍රෝටීන් විතරයි. ඔය මොන සෙල්ලම් දාලා නැටුවා. ඔය තුන තමයි කන්නේ. උන් ඔච්චර නරන්න ඕනේ. එච්චර භෝජන සංග්‍රහ කරන්න ඕනේ. පිළිපදන්න පාරට ගිහිල්ලා දින දෙකක් අරගෙන ගහුවා ඒත් එච්චරයි. රජමාණි ගාවට ගිහලා රජුරෝ කෑවත් බොක්කේ තරමට තමයි කන්න දෙන්නේ. අපි කොච්චර ඕකට තරම් ගන්න. කොච්චර මහන්සි වෙනවද? වෙන්න මොකක්කත්ම නිසා නෙවෙයි ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන. ඒ තරම් අන්ධයි, ඒ තරම් දාසයි, ඒ තරම් බැග, ඒ තරම් බත් බැලියෝ අපි. මේ එක එකනා පෙන්වන දේවල් කන්න ගිහිල්ලා කරනා විපාසයක් කරනා විලෝපනයක් මේ මොකක්ද අන්දාදේ මේ අර ලිංග නිමිති ආකාර උද්දේශ වලට ඒ තරම් තන දීලා දේ පැත්තක මේ ටිකත් එක්ක තමයි හින්න ලෝකෙ කියන්නේ ඒක ඒක නිකන් අර ඉගෙන ගන්නකොට මේ ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. තමන් පිළිබඳව තමන්ට ලැජ්ජිත භාවයක් ඇති වෙනවා. ඒක නිසා හුඟ දෙනෙක් ඒකට මුහුණ දෙන්න කැමති නැහැ. ඒ නෑ නෑ අපි ගත කරන ජීවිතය හරි මීනින්ග්ෆුල්. අපි අම්මලා තාත්තලා හොඳින් ගත කරනවා. අපි හරි පිරිසිදුයි. අපි විස බීජ නැතුව ඉන්නවා. අපි নানা ආකාර බයිල කතා කරාට කොයි එකක් මැරෙනවා. කොයි වෙදත් මැරෙනවා නම් මොකද්ද වෙදක මේටි වෙදි? විදා උච්චර දක්නම වෙදා බේරෙන්න බෑ. මැරෙන වෙදෙකුත් නැතුළු බොරුම කියන නීතිඥයෙකුත් නැහැ කියලා බුරුම් බාධායි කියන්නේ. ඉතින් ඔය ධ්‍යානයේදී ධ්‍යානයේ ඉන්නවා නෑ ඒක ආකාරය නැති වුණා ලිංගේ නැති වුණා නිමිත්ත නැති වුණා උද්දේශය නැති වුණා අපි මොන වචනේ කිව්වත් ස්පර්ශයක් ඇති වෙන්නේ නාම රූප නිසා නාම රූප තමයි බුදුහමෝ පටික සම්පස්සාව ආදි වචන සම්පස්ස කියන්නේ අපි හුස්ම කියන එක තමයි ඒකේ අධිවචන සම්පස්ස. ඒක තමයි. පටික සම්පස්ස තමයි හුස්ම ගන්නව දැනෙන එක. ආකාරයක් දැනෙනවා, ලිංගයක් දැනෙනවා, මෙත්තක් දැනෙනවනේ. දැන් ඒක නැහැ. ඒක නැති වෙච්චාම හිත කියන්නේ හුස්ම නැහැ කියලා. මොකද එයා කතා කරන්න දන්නේ හුස්මත් එක්ක නෙවෙයි කතා කරන්න දන්නේ සංඥා ටිකත් එක්කනේ. එයා වැඩ කරන්නේ අර කම්පියුටර් එකේ තියෙන මේ data ටිකත් එක්ක. ඒ ටික නැත්නම් නැහැ. ජීවිතේ ටික නම් දේ නැති කරන්න ඕනේ නැහැ. දේ ඔය තිබිච්චා. උඹේගේ ආකාර ලිංග ಉದ್ದೇಶ නොපෙනෙනා තැන කටයුතු කරලා බලපන් උඹ නිදහස්. එචා මේ ලෝකේ අයින් කරන්න ලෝකේ මට්ටම් කරන්න ඕන ඔබ දරපු දෙයක් දාගෙන ඉවරයි. ඒ නිසා එතන තියෙන්නේ දර්ශනීය වෙනසක්. බලන ආකල්ප වෙනසක්. නමුත් ඒ ආකල්ප වෙනසින් විතරක් කරන්න බෑ. ඒකට සීල සමාධි ප්‍රත්‍යක්ෂ කමිටු ගිහිල්ලා ධර්මයත් එක්ක ගලපලා එක තැනකින් මේක අල්ලගත්තට පස්සේ හැම තැනම තියෙන මවාපෑමක් විතරයි. ඒක පිළිගැනීම පිළිගන්නා කෙනෙක් පිළිගන්නා හැලු භාවයටපත් කරනවා. පිළිගන්න නම් සෑයන නිහතමානීකමක් ඇති වෙනවා. මහානක්කාරයට පිළිගන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ දෙන්නේ ධර්මයේ තේරුම් ගන්නකොටම හැලුවටපත් වෙනවා. ඒ නිසා නිතරම ධර්ම කෞරය ඇති කර ගන්න ඕනේ. බුදුසසුනන්ද ළඟ ඉන්නකොට හැම වෙලාවෙම සංඝයා කියන්නේ භගවා ඥානති අහං ඥාන. ඔබ වහන්සේට වැටෙනවා අනේ අපිට තේරෙන්නේ නැහැ කියලා තමයි යන්නේ. ඒ වෙනතු දැන් මට තේරෙනවා කියලා ගන්නකොටම මාන්නයට අහු වෙනවා, තණ්හාවට අහු වෙනවා. ඒක නිසා මේ මේ පාරදී ඒ අනිත් දේවල් වලදී ලාභ සත්කාර සම්මාන දිලෝක හම්බුණාට මේ පාරදී අනිත් පැත්ත. ලාභ සත්කාර දිලෝක හම්බ වෙනවා නම් නිවනයි. නිවන හම්බ වෙනවා නම් ලාභ සත්කාර දිලෝක නැහැ. ඒ දෙක මේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක් ඉතිපෙනවා. නෑ ඒ සම්මාස නිවන සඳහා නම් භාවනා කරන්නේ අතමොන් ඥාන රැකීම ඒ වගේ දේවල් වල වැදගත්කමක් තියෙනවා නෑ ඒක ඇත්ත වටිනාකමක් තියෙනවා ඒක හරියට පාවිච්චි කරන්න පුළුවන් කොච්චර හයි ටෙක්නොලොජි එකක් තමයි දන්නවනම් පාවිච්චි කරන්න ඒක හානියක් වෙන්නේ නෑ ඒක ටෙක්නොලොජි දෝෂයක් නෙමෙයි හොඳ සොෆිස්ටිකේටඩ් ඉක්විප්මන්ට් එකක් හරි මේ ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි ඒකේ මාස්ටර් නම් අවුෙන්නේ උපකරණ හොඳට කැපෙන එකක් වෙන්න පුළුවන් නැත්නම් නිකන් ඇත්තක් පොල්ලක් වෙන්න පුළුවන්. කොයි දේ වුණත් උපකරණේ පාවිච්චි කරන්න දන්නවනම් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් ධ්‍යාන මාර්ගඵල දෙන අභිඥා කියන එකනට සාසනට ලොකු සේවාවක් කරතයි. හැබැයි ඒක කටුටුන්නක් කරන පළඳගෙන මාන්නකාර කරන්න කරගත්තොත් තමන්ගේ වමඩක් බාදයි. වැරදි නිදර්ශනයක් වැරදි පූර්වාදර්ශයක් වෙනවා. ඒක නිසා මේ ගුණේ ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා සංස්කෘත ලක්ෂණක් තියෙනවා. ගුණය වුණත් ලස්සන වෙන්නේ ගුණවතෙකුට හමුනොත් විතරයි. වැඩි මනසට අහුනොත් අතක පගන්න. මොඩ වඩුව අවුරුත් එක බලා ගන්න බද්දරක දැලිපියක් දුන්නා පස්සේ කපා ගන්නවා වගේ. ඒකෙදි මේ මේ ඊශොක්ගේ උපමා කතාවලක් තියෙනවා. කිකිලියක් මේ මේ මැද මිදුල කියනකන පහුරු ගන්නකොට මැනික මොනවාද මේ මේ නැනිකක් තමයි පර්ල් එකක්. පර්ල් කියලා කියන්නේ මුතු. මුතු ඇටයක් හම්බෙන්නේ. අන්වට පස්සේ එතන කුකුල කියනවා යකෝ මරු මරු මගුලක් නේ හොඳ ෂෝක් වාසේ රත්නාදයක් ඔබට හම්බුනේ කියලා. ඒක කියනවා පිසුද මට ඔයිට වෙඩ හොඳ බඩේ රැටක් හම්බුනා නම් කියලා. කිකිලි රැට නෑනේ පර්ල් එකේ. පර්ල් එක ඕන ගන්න ගෙදර ගෑනිට හම්බුනා නම් ගෙදර ගෑනි අර පන් දෙනවා. කිකිලි පලෙන් දෙන්නේ නැහැ. කිකිලිට ඕනේ බඩේ රැටේ. ඒක නිසා මේ මොකද ඒ ලස්සන මේ යේසුස් වහන්සේ කියලා තියෙනවා ඌරන් ඇතුළේ පිට මුතු විසි කරන්න යන්න එපා. මුතු ඌර ඒක දැකපුවම කනවලු පණු පිටරයක් කියලා හිතනවා. කාලා බලන කට නැත හැපෙනවනේ. ඌරන් පස්සේ කේන්ති කියලා පිටරේ අර මුතු දාපේ කට ගන්නවා. මුතු ඌර හොයන්නේ කෑම විතර උට මුතු වලින් මොනවා කරන්නේ. මුතු මොන කරන්නේ ඊට වැඩි උසස් මන්දේකට බලන් දාන්නේ. ඒ මේ කතාවට කිව්වම මට මතක නැහැ ඔය නාග විහාරයේ උසාවින් නැති කිව්වේ පරණ පරණ තම එකක් වෙන්නේ. නාගස මේ මේ ඉන්දියාවේ තියෙනවලු මේ මානසවිල කියලා එකක්. ඒ මානසවිලට පැත්තකින් පිරිසිදු හිම දිවිලා එන වතුර එන්නේ මොකද නැතුව හරිම පිරිසිදු. ඒකේ ඉන්නවලු මේ මානසවිලේ රණහංසයෝ. ඉතින් උන්ගේ බොහොම කාල්සම සැප පහසුවක් තියෙනවා. ලෙඩ බයක් අරගෙන මොකුත් නැති. ඒ දවසක් ඒ රණාන් දෙගුණයක් අම්මලිලා බෝල් වෙද්දලා එයා පල්ලෙහාට බහලා දෙනවා. පල්ලෙහාට බහපම අපේ කොකෙකුත් ගිහිල්ලා ඒ හැත්තෙම වහලා ඉන්නවා. අපේ ගමෙන් ගිය කොකෙක්. ඉතින් අරෝපීල කරුඹ දන්න මාසින අපි ඉන්නේ එකේ නම් පුතුම ලස්සන වතුර පිරිසිදු විසීතරයි කිසිම ආරක්ෂා නැහැ. කොකාඩ හරි කම්මැලි වගේ. ඉතින් මෙයා බැලු මොකද මෙච්චර මේ ලස්සන වචනයක් කියද්දි කොපා ගණන් ගන්න නැති ඉතින් ඒකවලු මේ උනන්දුවක් ඇති කරන උඹට මේ ගැන ආසයි ඒ මඩ කරේ නැද්ද කියලා. උඹට මඩ කරේ නැත්තම් නිල ලස්සන මඩ ඇති වැඩක් නැහැ. ඌට ඕනේ මඩ කරේ. ඌ අහගෙන ඉන්නේ කොයි වෙලාවෙද ඉස්තරේ කියලා මේක අර කන්න දෙයක් තියෙනදි කියයිද කියලා. මානසිකව කොකා ඒව කියන්නේ නැහැ. කොකා අහගෙන ඉන්නේ මඩ කරගෙන කතා කරනවා. ඒ කියන්නේ කන්ද හොයන ලෝකේ වටිනාකම තියෙන වටිනා දේ වටිනා මනුස්සයෙක් හම්බ වෙනවා. හම්බ වෙන නැත්නම් එසා ඒකේ කපා ගන්නවා. ඒ නිසා ගුණී ගුණාස සුගුණා භවන්ති. වටිනා මනුස්සයෙක් තමයි වටිනා දේ වටිනා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි තෙදක් වෙන්නේ. නොවටිනා කෙනෙක් ළඟට ගියාම මේක කරදරයක් බරක් ඉරියනක් වඩපත් වෙනවා. ඒ වගේ තියෙනවා ඒ වගේ යෝගය දෙන්නේ. හොඳයි අපි ඒකමාරක විතර කාලයක් ගත කළ තියෙනවා. ඒ නිසා වෙන ප්‍රශ්න නැහැ කියන අදහසින්. මේක වෙන වෙනත් අදාළ නැහැ. හතර දිනාගෙන් නම් ඉතුරුතර නම් දන්නේ. හතර දිනා තුන්නේ මොකක්ද හම්බුනේ? නෑ මේ දන්නේ ඒක තමයි මම දන්නේ මම දන්නවා කියලා. ඒ කියන්නේ මම එකක් තව එකක් මම දන්නවා මේ මහ පොළොවේ මැරිලා අඩි 6ක් දිග වලක තමයි අපිට අන්තිම බුද්ධිය තියෙන්නේ. මේ ගහටම අඩි 6ක වලක බුද්ධියක් තියෙනවා. ඒ තියෙන තාතන මැද මට අක්කර දෙකක් තියෙනවා තුනක් තියෙනවා කියලා ඉඩම් නඩු කියනකොට මහා පොළොව බඩ බැඳගෙන ඉන අනලු මේ වාගේ තකතිරු જાතියක් හැම එකම මැරිලා පොළොවේ වලන්න මිනිවල විතරයි උට අයිතිය තියෙන්නේ. උත් ඉන්නකම් කොච්චර පොළොවට පොරකනවා. දිනහ ගන්නයි දෙපා වේලිකට ගන්නයි නඩු කියනවාද කියනවා මහා පොළොව බඩ බැඳගෙන ඉන අනලු ඉඩම් නඩු තියාලා. ඕකද ගෙනියන්නේ ওই තණ්ඩු කරලා ගෙනියන්නේ මොකක්ද? ඒ වගේ ඔය හොර ගෑණි හරමිනියගේ දරුවා නරකොට ඒ ගෑනට යන hina තව එකක්. ඔය හතරක් කියනවා මට මතක දැන් හුණු මටත් කියලා දෙන්න මම හරි ආසයි ඔය එකතු කරන්න දැන් මට මේ සෝසස් නෑ මට හොයාගන්න ක්‍රමයක් නෑ. ඒක පරණ කතා අපේ. අතර ඉන්නවා. ඒව එක්කෙනෙකුටවත් නෑ කියන්න බෑ. මේ හතර hina කතාවට ඕනම කෙනෙක් අහුවෙනවා. ඒක වළක්වන්න බෑ ඒ තරම් නමුත් ඒක මේ අපේ ජීවිතේ හාස්‍ය අපි මෙච්චර සීරියස් ගත කරාට මේ තනි ජෝකියක් දුවන්නේ මේකේ ඉතින් එහෙම දන්නේ නැතුනොත් ඉතුරු වෙන්නේ ටෙන්ෂන් එක විතරයි ඉතුරු වෙන්නේ ආතතිය විතරයි මේක ජෝකියක් කියලා ගණන් ගන්නවනම් anything goes මොකක්වත් වැඩිය සීරියස් ගණන් ගන්න හැබැයි මේ වෙලාවේ භාවනා කරන්න නිකන් ඉන්නෙත් නෑ දැන් මම ගැන පුළුවන් රසය කියන්නේ මොකද්ද කියලා. උපේක්ෂාව වගේ ඒකෙන් රසයක් නැත්නම් නිවන් රසය. දෘෂ්ටියක් නැත්නම් සම්මා දිට්ඨිය. යමක් තියෙනවනම් නිවන නෙවෙයි. ඒ විදිහට කියත හැකි ඒ කියන්නේ අපේ දහම්පාසලේ ඉනකොට ඒ අපිට සර් කියලා දුන්නේ ඔය සුබෝදාරාද කියලා. ඒ ගැන කතා කරනකොට ඒ කාලේ ලංකාවේ ඇපල් මිදි තිබුණේ. කවුරු හරි ඉතින් අහුවත් ඇපල් රස කොහොමද කියලා. ඒවල කියන්නේ කෙසෙල් රස නෙවෙයි. අන්නාසි රස නෙවෙයි. සම්පූර්ණ රස නෙවෙයි. දූර්යන රස නෙවෙයි. ඔක්කොම කියදාගෙනම රස කියන එක කියන්න පුළුවන්. අරක නෙවෙයි මේක නෙවෙයි මේ කොච්චර හරි කියදයි. මොන පුළුවන් නම් ඇපල් කෑල්ල දිවදි කරපන් කියලා තියන්න අන්න ඕක තමයි ඇපල් රස කියදයි. එහෙම නැතු ඇපල් රස විස්තර කරන වචන තියෙනවා. මහසි සාරද ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. එතකොට ලුණු රසය මොකද්ද කියලා දැනගන්න හොඳම වැඩි දිවදි කරපන් කියලා ලුණු කැටයක් තියෙනවා. ඒක ලියහන්නොත් දැන් මොකද්ද කියන්නේ? ඒක කියන්න බෑ තේරෙනවා. මේ නිසා නිවන ගැන කතා කරනවා කියලා කියන්නේ නිකන් විලෝසොෆයිසින් විතරයි. හරකට යොමු කරවන්නේ ඇත්තට දාර්ශනික පැත්තක් පේනවා බරපතලකමක් පේනවා නමුත් වෙන්නේ කාලේ නාස්තියක් විතරයි. ඉතින් හොඳම දේ තමයි ඒ සඳහා කළ යුත්ත කරන්නේ. හැම එකම නිවන ගැන කතා කරන නැචාතෙන් කියන්නේ. නিত্য නෑ, සුඛ නෑ, සුබ නෑ, ආත්ම නෑ. කෑම දැන. අපි භවනා කරන මොහොතලාවට සත්‍යතුක අයිකන මැද සත්‍යක දැනෙන විචාරණ කුරුක නිවන ඉන්නේ නැත්නම් භාවනා කරනවා කියලා බලන්නේ විචාර තුළ විචාර වලින් කියන්නේ නිවන රසයේ විචාර වගේ නිවන කියන වචනේ නැති කරලා ගත්තොත් සත්‍යපොඥං ඉවර වෙන උපේක්ෂාවෙන් තමයි උපේක්ෂාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දොර. උපේක්ෂාවෙන් මේ පිට කවදාකවත් ආර්ය අෂ්ටාංගික යන්න බෑ. ඒක ඒක නිසා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවී ඉන්න. මධ්‍ය ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය හතරේ ආර්ය සත්‍ය ඔක්කොම එකයි. ඔක්කොම උපේක්ෂාවෙන් යහ පැත්තේ නැති. ඉතින් උපේක්ෂාව ගත්තට ඒ වචනේ හැරෙනවා. ඒක නිවන කියන්නේ කියකම අපි අනවශ්‍ය ප්‍රශ්නකට පටලනවා. භාවනා ජීවිතේ අපි යොමු වෙන්න ඕනේ උපේක්ෂාවට. ඒක හරියි. සාමාන්‍ය පුතජනේ රහතන් වහන්සේ දිහා බලපුවම උපේක්ෂාව තමයි අපිට මේ දෙන්න අතර බ්‍රිජ් කරන්න තියෙන එකම අවබෝධ මාර්ගයේ ඉන්හාර කියන දෙයක් නැහැ. නිවන කියන්නේ අවේදිත සුඛ කියලා විඳින්න බැරි එකක්. අවේදිතයි. සෝනක ඉතින් ඒගොල්ලන් ඇත්තටම මේ අපායකම අපින් හරි දෙකෙන් හරි දිනුනේ කියලා තියෙනවා. ඒක පුරා ප්‍රතිපෝලන ඉන්නත් ඒගොල්ලෝ ලයිට් එක කරනවා. අපේ විස්තරයේ තියෙන මැදින් ප්‍රසාදා ඉන්නවා කියලා තේරෙනවා. ඔතන සම්පූර්ණයි අපේ භාවනා කරලා අපිට තේරෙනවා. තේරෙනවා. ඒ විස්තර නිකෝලා මේක නිකුත් වා ඒවන්ත. ඔතන සම්පූර්ණයි ඔය ප්‍රශ්නේ මෙහෙම අහුවොත් ඕකම දිගනේ කාට් වලේ සුවාන් වෙලාද කියලා අහන ප්‍රශ්නේ නේද අහන්නේ. මම ඇහුවේ ඒක. මම ඇවිල්ලා පොත කෙනෙක් කියලා කිව්වා සුවාන්ට මේක බලලා කියන්න මන්ද සුවාන් වෙලාද කියලා. ඉතින් මං කෝ මම හැමතැනම ආවිදිනවා මීටරේ තාම මට අහුන්නේ නැහැ කවුද සුවාන් වන්ද කියලා ගහලා බලන එකක් හම්බුන්නේ නැහැ. කොතනින් හරි මේ මනසගේ ජීවිතේ සැහැල්ලු වෙලා තියෙනවා නම් ප්‍රතිපදාවෙන් ගියත් hour of now ගියත් එච්චරනේ. අපිට කියන්නේ මෙච්චර ලෝකේ 99ක් කාමභෝගීව ආතතිගත වෙලා ටෙන්ෂන් එකේ ඉන්න දෙපිට ක්‍රම දෙකක් තියෙන හොඳනේ. අවරෝහණව හරහා යන්නත් පුළුවන්. අපිට මේ බුදුහමරංගේ ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න පුළුවන්. කොතෙන් ගියත් අපිට පේන්න තියෙනවා මේක ප්‍රැක්ටිකල් කියන එක. එච්චරයි. උඩ මොකද්ද ඒක මනින්න තියෙන ඕනකම? නෑ මම අන්නේ කොහොමද මම ගොඩක් අය ඉන්නවා. එයා ඒක මම අවකරන්නේ මේක විතරයි. කරන්න තමයි කිව්වේ ඒගොල්ලෝගේ හරියට ඇත්තම සැහැල්ලුයි. ඒ සැහැල්ලුකම අපිට ගන්න තියෙන ඒ මනුස්සයා සැහැල්ලුකම ගන්න භාවනා කරලා නෙවෙයි දර්ශනයක් හදාarලා දැනුමක් හදාලා කරලා තියෙනවා. ඉතින් ඒ දැනුමකින් ගියත් සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් ගියා සීලෙන් විතරක් ගියා සීල සමාධියෙන් දෙකෙන් ගියත් කොහොම ගියත් අපි ඩෙස්ටිනි එක දැක්කනම් අපි ඒක ඇප්‍රීෂিয়েට් කරා නම් අපිට ඉච්චර ඒක විතරයි ප්‍රැක්ටිකල් පැත්ත. ඒක ජස්ටිෆයි කරන්න ඕ වෙරිෆයි කරන්න අපිට තියෙන හැකියාව මොකක්ද? අපිට තියෙන අපිට කියන්න කරන්න පුළුවන්. වෙරිෆයි කරන්න මෙතඩ් එකක් නැත්නම් අපි ඒක ගැන සාකච්ඡා කරලා තියෙන්නේ නැහැ. දැන් මට ප්‍රශ්න දෙන්නේ අපේ ජීවිත හරියට මම ඉස්සරහම අලෝකනේ. හ්ම්. මොන දේවල් ඇත්තටම මම දකින්න වඩා සාකච්ඡා කරලා ඒකව කියනවා. අපිට ඔය කියන්නේ මොන දෙයක් අනුකම්පාව කියන ගොඩක් ඒවා හොඳ ඒවා ක්වොලිටිස් තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒක ඒක අපිට සලකන්න ඕනේ. ඒක ඒ කට්ටිය අපිට වැඩි කෙටි මාර්ගයෙන් ගිහිල්ලා තියෙනවා. මම මේ මොන්ට්‍රියල් ගියාට පස්සේ එතනේ සංවිධානය කරපෙන්න ගියා ස්වාමීන් වහන්සේගේ ටෝක් එක ප්‍රංශ භාෂාවට දානවා. ඊට පස්සේ ඒ ප්‍රංශ කොල්ලෙක් ගෙන්නන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගත්තා ප්‍රොෆෙසර් කෙනෙක් යාට වෙලාව හම්බුනේ කරගන්න. ඊපස්සේ ප්‍රංශ පොඩුවෙක් ඇවිල්ලිවලා නමුත් දහකමට කැමතියි. දවස් 3ක් රිහර්ස් කරා. කොහොමද කියන්නේ කියලා. උදාහරණයක් වශයෙන් මම ක්‍රිකට් ගැන කතා අඬනවා ප්‍රංශ ක්‍රිකට් ගන්නෑ. ගෝල්ෆ් ගැන කතා කරන්නේ. ඒක නිදර්ශන දුන්නොත් තේරෙන්නේ නැහැ. ඒක ප්‍රංශ නැහැ ජාතික. ඊට පස්සේ මම power of now කියනකොට අල්ලායල්ලු. අයියෝ මම ගාන්තේ කාට පොඩි හොඳට ෆලෝ කරලා තියෙනවා. මම දන්න හොඳට power of now මම කිය ඒකම තමයි මම මේ mindful කියලා කියන්නේ. මම දෙන නිදර්ශන ටික මේකයි මම කියන්න ඕනේ power of now කියන එක විතරයි කියලා. top එකට පැත්තට. හරි ලේසි ප්‍රීච් කරගන්න. ඒ නිසා අපිට තියෙන්නේ කොයි ක්‍රමෙන් ගියත් කමන්නේ. අපේ අපේ ගමේ කතාවක් තියෙනවා තෝ කාගෙන් කියවත් කමන්නේ මට අප්පා ගිය කියලා. අහලා දෙනවා. කාගෙන් කියවත් නෑ මට තාත්තා කියනවා එච්චරයි. අපිට මොනවද පුදුරජාන වංශයක් කියලා තියෙන්නේ ඒ යන පාර තියෙනවා නම් මිනිහා දිහා බලන්නවක්වත් මෙතන දෙක මොකක්වත් එපා. උඹට ගත හැකියාවක් තියෙනවා. ඒක ගැන අපිට තේරෙනවා ඇත්තටම මගේ දරුවා වෙන්න පුළුවන්. නමුත් ඌ ලීස් ශික්ෂිත පාත් එක අල්ලලා තියෙනවා. නැද මහාක අල්ලලා තියෙනවා. අපිට දරුවෙක් විදිහේ නෙමෙයි ගුරුවරයෙක් විදිහට සලකන්නේ. එළ ඌගෙන් ඌට යාප් වෙලා අහන්න ඕනේ කොහොමද මේක ප්‍රැක්ටිස් කරන්නේ. මොකද්ද ඔයාගේ උපමාන? ඉතින් ඒකේ වැඩන්නේ අම්මලාට කියලා වැඩන්නේ අම්මලා මට්ටෝ. අම්මලා නෙමෙයි නියන් පල් පූජා කරන්න හදනවා අනම්මල. ඇත්ත ඇත්ත අපේ මෝඩකම. නමුත් අපිට කියලා දෙන්න ඔයා කරන හැටි. බලන්න ඌ කියලා දෙන්නේ වචන දෙකයි අල්ලලා දෙන්නේ. ඌ අපි වගේ ওই පැය ගණන් කතා කරන්න යන්නේ නැහැ. ඒක දැස ගොඩින් මාත්‍යා ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා. ඊට පස්සේ මේ අවුරුදු 7 කෙල්ලක් ආවා. කියන්නේ බබෙක්නේ. ඒ කෙල්ල ස්විමින් pool ගිහිල්ලා ආවයි කිව්වා. ඉතින් ගොඩින් මාත්‍යා ඔය හරි පොඩි උන්ට හරි ආසයි. ඇයි නෝවලු දන්න භාෂාවෙන් ඔයාලට ස්විමින් ගැන මට කියලා දෙන්න පුළුවන්ද කියලා. අඩුම ප්‍රයත්නකින් වතුර උඩ ඉන්න කරන ක්‍රියාව කිව්වා. මුලින් කියනවා බලන්න ඉතින් කොච්චර මේ වචන ටිකෙන් කියන්න ඕන ටික ඔක්කොම කිව්වනේ අවුරුදු 7 කෙල්ලට අපිට අපිට මේ මෙතන මොකක්වත් ඕනේ කාගේ හරි ළඟ තියෙනවා නම් මේ මුස්ලිම් ආගමේ ලියලා තියෙනවා සත්‍ය තියෙනවා හඳට හරි ඵලයක් ඒකට මොහේ මොහේ ඉන්න බා මොනවාක්වත් ඒ ඒ සත්‍ය ලබා දෙන කෙනාගේ ගන්ධ සුවඳ උස පහත බලන්න යන්න එපා. අහුවෙලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව අහුවෙලා තියෙනවා. මං කියන ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක අහුවෙලා තියෙනවා. මම හිතන්නේ මේ මනුස්ස පොඩි මිනිහෙක් නම් වෙන්න බෑ. ඒ කියන්නේ මවාපෑම නෙවෙයි. තමන්ගේ දරුවන් තමන්ට පේනවනේ මෙයා මවාපාන නෙවෙයි කියලා. ඒ මිනිස්සුන්ට අනුන්ට කියලා දෙන සික්කනේ කියලා වැඩක් නෑ මේ මිනිස්සු ඉල්ලන්නේම මොනවද කන්ද. අර උඩ පහමනෝ කර්මන පැත්තකට දාන්න. ඔය අද අද මේ ඒජ් ගෲප් එකක් ඉන්නවා. ඒ අම්මාට තාත්තට මොන තාලෙමත් ඒ දරුවා තේරෙන්නේ නැහැ. මේ දරුවා බලනකොට එන ඇඩ්වාන්ස්. ඒගොල්ලන්ට ඔය රිචුවලිස්ටික් මොකුත් නැහැ ෆිලොසොෆිකල් පොයින්ට් එක තිබ්බොත් යස් කියයි කවදාවත් මූණින් පේන්නේ නැහැ. උන් නිවන් දැකලාද තරහ ගිල්ල තින්නේ කියලා. මූණ බ්ලැන්ක්. හරියට පොයින්ට් එක කතා කරොත් ඒක හරි එන මම යන්නේ. ඉතින් අපි ගඩුව ඇලුම් මැලුම් ආලපත්තන් ඒක මොනවා කරනම පොයින්ට් එක තියෙනවා. ඒක නිසා මම කියන්නේ මේ වගේ කාමයට අදින අසහනයට ගෙනියන පරිසර දූෂණය කරන විටිලිසම් වලට යන ලෝකෙක මොන සෝස් එකකින් ආවත් කමන්න කවුරු හරි නියතමානී ඒ වගේම අර පිටිමැත්මෙන් යුක්තව නැද ප්‍රතිපදාට ගියා නම් දෙවියෙක් විදිහට සලකන්න. බ්‍රහ්මෙක් විදිහට සලකන්න. කල්යාණ මිත්‍රෙක් විදිහට සලකන්න අපිට තාම බෑනේ. අර මනසට ඔක්කොම බැරුව ඇති යම් යම් පැතිවලින් පුළුවන් නම් ඇඳුමින් පුළුවන් නම් ඒත් ලොකු දෙයක්. කෑමෙන් පුළුවන් නම් ඒත් ලොකු දෙයක්. නිවාසයෙන් ඉන්න පුළුවන් නම් ඒත් ලොකු දෙයක්. බෙහෙතෙන් ඉන්න පුළුවන් නම් ඒත් ලොකු දෙයක්. එකක් හරි තියෙනවා නම් මම කියනවා ගතයුත්තක් තියෙනවා. එනිසා මම කරන්නේ ඒ කාටවලි ගෙවුවා අහලා පුළුවන් තරම් මම බලනවා මේ අපේ මනෝලට කිට්ටු කරලා ඒකේ සමාන්තරතාවය බලන්න. කොහොමද මේ ළඟදී ඔය බැංකුවවල තිබුණා මේ ලෝක සාමය ගැන කතා කරන්නේ තුන් දිනකට කතා කරනවා. එකක් ටොලිට හම්බුණා, දලයි ලාමට හම්බුණා, නිල්සන් මැන්ඩෙලාට හම්බුණා. ඒ තුන් දෙනා විතරයි අද ඉන්නේ කිපෙන්නේ නැති මිනිස්සු. මොන්නේ දැන් දලයි ලාම කියන රටෙන් එළවලා රටේ තිබුණු සංස්කෘතිය සම්පූර්ණ විනාශ කරලා යන්න දෙන්න තරම් බැලලා දෙන්නේ මං කියන්නේ ඉන්දියාවේ පැත්තකටලා ඉඳගෙන ධර්මශාලාව කරනවා වචනකින්වත් වෛර කරන්නේ නැහැ චීනෙට. නෙල්සන් මැන්ඩෙලා කියලා කියන්නේ සුද්දා ගිහිල්ලා විනාශ කරලා කද්දාකත් අයිතිවාසිකම් හටන් කරන මිසක සුද්දත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. මේ මනසත් ඒ වගේ ජීවි විනාශ ගන්න ගිය මිනිසයා ඒ දුක හරහා මේක තේරුම් ගත්තා. ඊට පස්සේ මිනිස්සු ප්‍රශ්න අහනකොට මිනිස්සු උත්තර දෙන්න ගියාට පස්සේ මිනිහා කරයි ලෝක ගුරුවරයෙක් බාටපත් වුණා. දැන් ඔහුම සමකාමී ජීවිතය ඇතන ගොඩක් අර මේ ඔපෙරාගේ මේකෙන් තමයි ගොඩක් ආවේ එළියට ආවේ. ඒක ඉස්සෙල්ලා ටිකක් තිබුණා. ඊට පස්සේ මේ මේ ඔපෙරා කතා කරලා කියනවා එයාගේ වැඩසටහනකදී ලෝකේ වැඩිම ගාන ටෙලිවිෂන් බලන්නේ මේ මෙයාගේ ප්‍රෝග්‍රෑම් එකට කියලා. ඒ කට්ටොලේ ආවට පස්සේ ඒ වැඩිම ගානක් සම්බන්ධ වෙනවලු ප්‍රශ්න අහනවලු ඒ බඳ කිසි ආගමක් සම්බන්ධයක් නැහැ මොකක්වත් නැහැ කියලා දෙනවා. ඒ නිසා මම හිතනවා ඒක අගය කළ යුතු දෙයක් කියලා. අපි හිතන රාමෝ අරහම නෙවෙයි. මේකේ ඒව ඔක්කොම නිකන් මේ අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. ඍජු මාවත තියෙනවා කරු කරමු. ප්‍රතිඵලය බලාගන්න. ඒකට කියන්නේ ප්‍රයෝජනේ සලකලා කියන්නේ. Utility value. භාවනා කරන යන්නේ මාර්ගයේ සම්දිස්ථානයන්ද ධානයන්ද ඒක කියන්නේ බෑ භාවනාව කියන එක සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකට කඩන්න පුළුවන්. ධ්‍යාන කියලා කියන්නේ සමත භාවනාවේදී හම්බ වෙන සමාධි මට්ටම. විපස්සනාවේදී ඊට සමාන්තර දේවල් සිද්ධ වෙනවා. නමුත් එතන එතන සකස් කරගෙන යන්නේ. ඒ සමාධි මට්ටම් අගය කරන්නේ කෘත්‍ය විතරයි බලන්නේ විපස්සනා කරනකොට ධ්‍යාන කියලා කියන්නේ සමත භාවනාවයි. බුදුන්සේ පහළ වෙන්නේ ඉස්සර පවා ලෝකෙ තිබුණ එකක සමාධි මට්ටම් ස්ට්‍රැටිෆයි කරලා සම්මාස සම්සලක් වගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා නැත්නම් උපස් දෙන්නේ විලාව වෙනස් නිසා මම ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඇත්තටම ඒ වුණාට ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඒක ප්‍රශ්නයක් කරගන්නේ මේ කරුණාකර මතක තියාගෙන ඉන්න කිසිම මොකද මේ සාකච්ඡා කරන ප්‍රශ්න වලින් මට තේරෙන්නේ ඒක ඒක ඇත්තටම කියනවනම් ඩීසල් එන්ජිනක් කරන්න හදනවා පෙට්‍රල් එන්ජින් එකට. ඩීකාබනයිස් කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ එයි. අපිට එහෙම ධනින් කිරිපන්න ඕන ගමන් නැහැ නේ. ඒ නිසා මේ බුදියා ඉන්න කොටි අවසන් යන්න එපා. ඒගොල්ලන්ට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් අහයි. ඒකට උත්තරේ මේ ප්‍රශ්න කොටවල උත්තරයක් දෙන්න තමයි මිෂනරි කියලා කියන්නේ. මිෂනරි සර්විස් එකේ තියෙන මාසෙ ප්‍රශ්නයක් ඇති කරනවා කියන්නේ. ඉල්ල වෙනවා උඹ මරනකොට ඈ දෙයියෝ බැලුවේ නැත්තම් කියලා අර ගහම්. අනේ බය වෙන්න බෑ මයි ළඟ දෙයියෝ ඉන්නවා මේ නෑ. ඔය තමයි තුච්චම වැඩේ කියලා තියෙනවා භාවනාවේ. මේ ෆිලොසොෆයි කියන එකට කියලා තියෙනවා නැති ප්‍රශ්නයක් ඇති කරලා උත්තර දෙන එක මානවයා විසින් මානවයාට කරන්න තියෙන අන්තිම පාහරම වැඩේ. ඒ පහ කවදාවත් ලිව බර්ටන් රසල් ලියලා තියෙනවා. හදාගත් කරන්න එපා. මේ නැති වෙන ප්‍රශ්න තියෙන තීරණ කතා කරයි. මේ ප්‍රශ්නයක් නැති කවද කියලා ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා නම් වයර් මාරු වෙලා පෙට්‍රල් වාහනයට ඩීසල් දාන්න එපා. ඒකත් එලක් තමයි. නමුත් ඒක හැදලා තියෙන වෙන ভাইබ්‍රේෂන් එකට දාපු ගමන් එන්ජින් එකම ඩීකාබනයිස් කරනවා. එනිසා ඒගොල්ලන් කියන්නේ මොනවාද අපි අපි කියන්නේ මේ අපිට අංග සම්පූර්ණ සියල්ල කියලා දීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ භාවනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ ආරාධනා කරමු පොදුවේ මතු කරන්න කියලා ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න දාලා කියලා දෙන්න හදනවා කියලා කියන්නේ අපිට මොකද්ද උණක් තියෙනවා කියලා. එහෙම උණක් නැහැ. නෑ මම හිතනවා අපි අද හොඳට වෙලා ගත්තයි කියලා මෙතනින් මම යෝජනා කරනවා අපේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා ගත්ත කාලෙ විතරින් නිමාව කරමු කියලා. අපි එතකොට හතරට නැවත එකතු වෙනවා පරියන්කයක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.